අදත් අපිට මේ වගේ ධර්ම සාකච්ඡාවට සෙනසුරාදා දවසක් ලැබිලා තියෙන්නේ. අපි මේක පැය 7:00 ඉඳලා 9 වෙනකම් පැයකමාර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ මුල්ම විනාඩි ස්වල්පේ අපි විවස්ථාව සිහිපත් කරගෙන ඊගාවට වාරේ පැමිණිච්ච ධම්මපද ගාථාවක් අනුව ධර්ම සාකච්ඡාවට පොතපාද ගන්නවා.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 අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේම ශිර්ෂදී යුතුය. අවදි වූ විගස අස්නේ නැගිට සිරුරු කිසඳා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුනි යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, අතුරු වටන, ගිලන් වැඩි හිටි වටන. යන ආදී සුදුසු කල්ලියේදී ඍෂිනම් හීල්දන් කී සඳහා බොජුන් හාට ගොස් නොපමාවේ එහිවත් සපයා සිය කුටියට ආයුතු. පණදාම් පූර්ණව සිරුරු පිළිදැඟුම් බවුන්නේ. නියති කිචේයේදී පිසු සඳහා gediye දෙවීමට පරම පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය සල්කේලා තැන්පත් කොට දෙයි. පින්න පාත්‍රය සඳහා gediye හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨාන්ගත් සිටින් නිවිතන්ට මිනිත්තු පහක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨාන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නලාසලදී මෙත් කමඨානින් නිතුව පිළිපිලිස හැසිර පිළිපිලිගෙන පෙරලා එන කලද කමඨාන් නොවැරා යුතුය. බුදුන්වහන්සේ වත්සපයා දිව වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන් හියේදී පිළිවැහුම් පිළිවැසුම් නැතොත් ඊතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස් 5ට පමණ වත් පිළිවෙතියේදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමාළු ආදීන්ගේ සුවදුක් සොයා ඍෂිනම් ගිලම්පසකිත සාදා පිසු සිටින් තමන් වසන කුටියට ආයිතු. පෙරියම අවසන් වනතුරු පිළිවහන බණක් නැතොත් කමඨාණින් කල් දෙවා. අලියොමට පෙර අවදි වීමේ සනිටුවාන් කොටගෙන රෑ 10ට නිතරම ගත යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුවන් කොට ලියාගත් කාලසටහනක් තමයි ඉතිරි තබා ගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කටයුතු කිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. ලායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතුව ධර්ම දේශනාවකට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරකව සීයේ තබාගෙනම ඒ කාලයේ සීනුවණින් ගෙවිය යුතුය. අතුලත තොරතුරු පිට දීමක් පිට තොරතුරු අතුල ගැනීමක් නිසා වාද විවාද පහළ වීමට ඊට ඇතිවන හේයි ඒ මුළුමනින් ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාධීරිය පැවැත්වීම බුණාගුණ පහල කරන මගක් වනෙහි නියම ශ්‍රමණාකල්පේ රහසත් එලිටත් ඔබෙන් තොරණවලසේ පැතිරිය යුතුය. කතාවක් මීටම ඇතුළත් වේ. තම තමාට කරගැති සියලු වැඩ තමා විසින්ම කරගැනීම යෝගාවචරයට සුදුසුය. එවන් දෙහිදී සාහතදාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්ප යන මේවා නොබිදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබා ගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා පැටිකර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එයින් අත්‍යවශ්‍යක කිසික් නැතොත් අනුනසන කුටියකට නොවැදී යුතු. බුද්ධ වන්දනා පින්නපාත ගමන් හීදීත ගමනාගමන සුද්ධිය විතර පැතිය යුතු. අනෙකුට හිරියරමනසේ භාවනාවක් පවා නොකිරීම ඔබේ යුතුයකම නැ අනුන්මැද තබා ගුණවත්කම් අපන්කම් හොවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර નિયમિત තැනක තැම්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වේ. වැඩ කටයුතු ඉක්මන් වේ. සිතට තැම්පත් වේ. සිතට එන අරමුණ නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසිම අපක්ලේශයක් පහළ වෙන විට වෙනෝනි සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සියයට නගා ඉබඳු උදුරු මැඩලීමට සමතික වේ යුතුය. බහැර පිළිස්තුව නිතර රැකගනිමින් දස ධම්ම සුත්ත ආකාංකයේ සුත්ත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුන් දවසට කිහිප විටක් සැලකෙමින් අතුලත පිරිසිදුව දිනුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදු මහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් වන සාරවත් ධර්මානුශාසනා කිරීමට පුරුද්ද තබාගත යුතුය. තමන් කරන හැම වැඩක්ම ප්‍රමාණිකෝරවත් හොඳට පිළිසුතුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණි පැවිදි පින්වතුන්ට වත් දැක්වීම ඔබ ගුණ දිනුට උපකාර වන්නාseම සංවාසාරහා නොවන්නන්තා ගැටීම ಗುಣ පරිහානියට හේතු වෙන වගේද තදින් චිත්‍ර ගතිය. පිට අත්‍යවශ්‍ය ගමනක් යෑමටත් ඒ යෝගාශ්‍රමී කටකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. පැහැදිලිව පිළිවෙත් සම්පූර්ණෝද පිසුතු ලෙස ප්‍රමාණ කූලක කරන්නට යුගෙන. එෙහිදී ඔබේ සීල පරිපූර්ණක කාර්මන බව සලකා වත්ත සම්පන්න වීම උත්සාහ ගත යුතුය. ප්‍රමාණී ඉක්ම කරන ලියුම් ගන්න දෙනවද යෝගාචර තත්ත්වයට බාධා වෙන්නේ අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතර දැනගන්න ඕනේ. ශාල්‍ය ප්‍රවත්ම වැය ජීවිතේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමෙහි පොතපත පවාදිකෝකට කතා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගතිය යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමයේ කතිකාවත හා මෙම ස්ථානයේ කතිකාවත දෙකකව වැඩගෙන යෑම මේ වසන ඔබේ අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහිනේ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමිය යෝගාවචර දිනචර්යාවයි සම්මිකීවන්ට ඊතුනේ ලුකු ස්වාමීන් වහන්සේ විනි සංග්‍රහ කරන්න දීච්ච අනුමත වෙච්ච යෝගාසන දිනචර්යාවයි යෝගාවචර දිනචර්යාවයි පීගාව දවසට යෝගාශ්‍රමී කතිකාවතේ මුල් කොටස ඉදිරිපත් කර ගන්නවා කියන සීපත් කිරීමත් එක්කම අපි ඉතින් විවස්ථා කීමේ අංකේ સમાપ્ત වෙනවා කිසි දෙයක් ගැනීම නැත්තා ධම්මදින්නා මෙහිණී අරබ රජගහනුවර වේනුවන යස්ස පුරේච පච්චාච මජ්ජේච නත්ති කිංචනං අකිංචනං අනාදානං තමහං භූමි බ්‍රාහ්මණං අන්නය යස්ස පුරේච පච්චාච මජ්ජේච කිංචනං නත්ති අකිංචනං අනාදානං තං අහං බ්‍රාහ්මණං භූමි වාච්‍යය පෙර මතු වත්මන් භවයන්හි පස්කන්ධ කෙරෙහි කරදර නැත්තා බ්‍රාහ්මණයාය අර්ථ යමෙකුට අතීත පස්කන්ධ කෙරෙහිද අනාගත පස්කන්ධ කෙරෙහිද වර්තමාන පස්කන්ධ කෙරෙහිද ආශාව ඇතිවන කරදර නැද්ද පෙරපවත්නාව ආශාව ඇති ආශාව නිසා ඇතිවන කරදර නැද්ද පෙරපවත්නාවද මත්පවත්නාවද දැන් පැවැත්මෙන් යුතු වූද රූපඳ රූප වේදනා සංඥා සංකාර විඥාන යන පස්කන්ධ කෙරෙහි ආශාවෙන් ගැනුම් හේතු කොට ගැහැට වශයෙන් පැමිණ අර පැමිණෙන කරදර නැද්ද? නිබඳු කරදර රහිත වූ රාදොස් ඈ පීඩාවන්ගෙන් මිදුණු ගැනීම නැති මම මාගේ යයි කිසියම් දැයක ගැනුම් නැති ඒ තැනත්තා මම බ්‍රාහ්මණයයි කියමි. පුරේ අතීත පස්කන්ධ කෙරෙහිය පෙර භවෙහි පැවති පස්කන්ධය පච්චා අනාගත පස්කන්ධ කෙරෙහිය මතු භවෙහි පවත්නා පස්කන්ධය මධ්‍යේ වර්තමාන පස්කන්ධ කෙරෙහිය මේ වත්මන් භවෙහි පැවැත්මෙන් යුතු ප්‍රස්කන්ධය කිංචනං නැති කරදර නැති භවය කෙලෙස් පීඩාවන්ගෙන් මිදීමය අනාදානං ගැනීමක් නැති භවය මමයේ මාගේයයි කිසිදයක ආසාවක ඇලීම් ගැනීම නැති භවය නිදාණය ගිහි සම්පත් හැරදමු අමුසමි යුවල ධම්ම දින්නා මෙහෙණි රජගහනුවර විසාකනම් මිනිසෙක් දැහැමිය වෙසේ ඔහුගේ බිරිඳ ධම්ම දින්නා නම් විය ඒ අමුතැමී වල කුසල් කිරීමේ නොපසුවට වූහ තුනුරුවන් කෙරෙහි බැති ඇතිව වෙසති සිල් සිල් රැකීමෙහි හා දහම් ඇසීමෙහි නියලුනහ දවසක බුදුරජාණන්ගෙන් දහම් අසා විශාක වසු අනගමි ඵල පැමිණියේය අනගමි වගින් කාමෙහි ඇල්ම නැසූ හේයින් සිත මනාව සංසුන් විය පෙර දිනයන්හි පෙර දිනයන්හි ගෙදර එන විටම කවුළුවෙන් බලා සිටින ධම්මදින්නාව දැක සිනාසේ එදා එසේ නොකලේය සැමියා මා සමග තරහ වී යයි ධම්මදින්නාවට සිටුනි. විසාකවසු දැන් මාගේ සම්පතින් මට කුමන ඵලයක්ද? මාසත් හැම සම්පතක්ම ධම්මදින්නාවට පවරා දෙමි සිටුවේය. විසාකවසු ධම්මදින්නා උවසි අමතා මෙසේ කීයේය. විසාක මේ හැම සම්පතක්ම ඔබට හිමි කර දෙමි. එයින් කැමැතිසේ ඵල ලබන්න ධම්මදින්නා ඔබට සම්පතින් ඵල නැද්ද? විසාක මම කිසියම් සම්පතක නොබැඳෙමි. ධම්මදින්නා ඔබට නුවමනා සම්පතෙක් මට මටද මට මහාන වීමට අවසර දෙන්න විශාක ඔබ මහානවන්න දීශකෙන් කම් නැත ධම්මදින්නා වූති මෙන්නවර මහානව ධම්මදින්නා නමින්ම හැඳුනුනි පසුකල ඒ මෙහෙණිය විදසුන් වඩා රහත් වූ ආය දවසක තමා ඇසු පැන ධම්මදින්නා විසඳු අයුරු විශාක වූසු බුදුරදුනට සැලකලේය ඒ නිමිති කොට යමක අතීත අනාගත වර්තමාන පස්කම පිළිබඳව කරදර නැද්ද? කෙලසුන් නැති මමයේ මාගේයයි ගැනීම නැති ඒ තනත්තා බ්‍රාහමණයයි මම කියමි වදාළසේක. මේක බොහොමද මධ්‍ය ප්‍රතිපදා පිළිබඳ දැක්කන හොඳ පොටක් පාදන සූත්‍රයක් සූත්‍රයක් කියන්නේ ගාතාවක්. මොකද්ද ගාතාවයි කියලා මතක කරනවා? යත්තපුරේච පච්චාච මජ්ජේච නත්ති කිංචනං අකිංචනං අනාදානං තමාං භූමි බ්‍රාහමණං ඒ කියන්නේ මේ භාවනා කරනකොට අර මම දැන් මෙතන කියන තැනට හිත ගන්න ගියාම මේ දැන් කියන වර්තමානයට ගැනීම හරිම දුෂ්කරයි. මොකද හිත මේ පුරීච පච්චාච කියන පෙරපසු දෙකට දුවන. මේ දුවනකොට හැම වෙලාවෙම පෙර අතීතයේ සීකරන ගත්තොත් පශ්චාත්තාපය තියෙනවා. ඒකකින් මේ න්‍යාය ධර්මයක් කාටත් ඒක එහෙමයි. පච්චා කියලා කියන්නේ බේම් පස්සට එන දේවල් කියොත් හිත තිගැස්මක් ඇති කරනවා හිත කුතුහල දනවනවා මම ගිය පාර වරද්දාගත්තා මේ සැරේ වරද්දාගන්න මම මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා ඉතින් සැලසුම් කරනවා ඉතින් මේ දෙකේම හිත තියෙන සැලෙන ස්වභාවයක් ඒ නිසා මේ භාවනාවේදී මේ සතිය ඇති වෙන්න නම් හිත වර්තමානට එන්න ඕනේ වර්තමානට ආවට පස්සේ අර වගේ අතීතනාගතේ නිසා අතීත අනුධාවනයේ නිසා එන පශ්චාත්තාපය හෝ අනාගත පටිකංකණය නිසා බලාපොරොත්තු නිසා ඇතිවෙන විකම්පිත බව නැහැ නැතර ගන්නේ. ඒක නිසා මම දැන් මෙතන කියලා අපි පරියන්කෙට හිත දාගෙන ඉඳලා ඊට පස්සේ අරමුණට හිත දාලා අරමුණෙන් එන එන ආස්වාද ප්‍රසවාස පිම්බීම හැකිලිම වම දක්න වශයෙන් අල්ලල්ලා ඉන්නකොට පුළුවන්තරම් බලන්නේ මේ අතීතයේ පුරුද්දට දුවන හිත අනාගතයේ පුරුද්දට දුවන හිත මැදර ගන්න. ඉතින් ඒක ලොකු ලොකු ජයග්‍රහණයක්. මැදට අරගන්න පුළුවන් කියලා හිතන එක. ඉතින් ඒ කියන්නේ අරමුණේ දිගට විනාඩි ගාණක්, තප්පර ගාණක්, වාර ගාණක් පවත්වා ගන්න පුළුවන්. ඒකට හොඳටම දන්නවා එනේන අරමුණේ තියෙන ඒ කියන්නේ වර්තමානයේ පවත් ගන්න. නමුත් මේ ගාතාව එවැනි දක්ෂකමක් කොටත් තවත් අතිරේක වරක් පටවනවා අතිරේක අභ්‍යාසයක් පටවනවා අතිරේක පොටක් පාදනවා යස්ත කුරේච පච්චාච ඊටවට මැජ්ජේ ඒකලෙවල මැදත් අල්ලන්නේ මැදත් දැන් මම අතීතත් අතහැරලා වර්තමානත් අතහැරලා මැද අල්ලගත්තා මට හරි ගියා මමයි දැන් අල්ලගත්තේ මගේ මේ වර්තමානයේ කියලා ඒ කිංචන කියලා කියන්නේ කිසිවක් කරගන්නේ යමෙක් කරග මගේ දෙයක් කරගන්නේ ආඩම්බරයක් කරගන්නේ මේ ඒ අල්ලගත්ත එකත් කෙරෙහි සුඛ නම් මේ වල්ලන්න ඕනේ. ඒක නම්බුකට ගන්න නරකයි. ඇත්තටම නම්බුකල යුතු දෙයක් අතීතනාගතය අමතක කරලා මැදට ගන්න එක. මොකක් ගත්තට පස්සේ දැන් ඉතින් හරිනේ මම දැන් මැදට ආවනේ ඕකනේ එන්න උනේ කියලා ඒකෙන් නම්බුවක් ගන්නෙත් නෑ ඒක මම මාගේ කියාගන්නෙත් ඒක ඒක කිංචනයක් වඩපත් කරගන්නේ යමක් පමට දෙයක් බවට මමෙක් බවට මගේ දෙයක් බවට පත් කරගන්නේ අනේ ඊතර තමයි අමාරුම තැන තියෙන්නේ අපි භාවනා කරගෙන ගිහිල්ලා හොඳටම තේරෙන පටන් ගන්නවා අරමුණ එක්ක ඇතුව හෝ නැතුව වර්තමානයේ හිත පවතින ඉතින් එතකොට කුකුස් පහල එතකොට නින්දට වැටෙනවා එතකොට සැක නැත්නම් හයියෙන් හුස්ම ගන්න හදනවා. මේ ඔක්කොම වෙන්නේ අන්නර යමක් නැති එහෙම නැත්නම් අතීතනාල දෙකේ නැති මැද යමක් කරගන්න හදනවා. මම මොකද දැන් කරන්න ඕනේ? මේකට මේක දැන් මොකද වෙන්න ඕනේ කියලා මේ දේ සුඛනම්යව අල්ලන්න ගන්නෑ. ඒක කෙරේ ක්‍රියා කරලා දන්නේ නැහැ. ප්‍රතිපත්තිය දන්නේ නැහැ. එතකොට එක්කෝ දෙයක් නැහැ කියලා නින්දට ගන්නවා. එහෙම නැත්නම් සැක උපදිනවා. මම අර කලින් කිව්වා. එහෙම නැත්නම් හයිය මුස්ම ගන්න නැත්නම් ඇත්ත කරලා බලනවා. ඉතින් මේ ප්‍රශ්න ඇති කරගන්නවා මේ ඇතිවෙච්ච දේ අකිංචන විදියට යමක් නොවන විදියට දෙයක් කරගන්න නැතුව මේකට යමක් නොකර ඔහේ ඉන්න බලාගෙන ඉන්න එක තමයි අමාරුම තැන. අන්නේ මැද අකිංචනං අනාදානං ආදාන කියලා කියන උපාදාන කියන පදයට තියෙන සමාන වචනයක්. මේ මැද අල්ලගන්නෙත් නැතුව මැදට බය වෙලා සැක හිතලා නීරස වෙලා අතහරින්නෙත් නැතුව මැද කෙරෙහි දක්වන නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා මධ්‍යම ප්‍රතිපදාව කෙරෙහි දක්වන ආකල්පය තමයි නිවන කියලා කියන්නේ. මධ්‍යම ප්‍රතිපදාවට එන එකත් බොහෝ දෙන තමයි. මධ්‍යම ප්‍රතිපදාව එන්නත් නිවර්ණ අයින් වෙලා තියෙනවා. සත්‍ය සමාධිය ඇති වෙලා තියෙනවා. ඒ සත්‍ය සමාධිය ඇති වුණාට පස්සේ මධ්‍යේ මැදට එනවා. මැදට ආවට පස්සේ මැද්ද අල්ලන්නේ නැතුව ඉන්න එකේ ප්‍රශ්නේ තියෙනවා. මැද්ද අල්ලන්නේ නැහැ කියලා කියන්නේ ලස්සන කතාවක්. ආය අතීතට අනාගතට යන්න බය වෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. මැද ඉන්නවා මැදම තිබිය යුතුයි කියලා අපේක්ෂාවක් නැහැ. ආයෙත් අතීතේම කමන්නේ. ආයෙත් අනාගතේම කමන්නේ. ආයෙත් එනවා. අන්නේ විදිහට මැදට ගියාට පස්සේ තමයි අතීතෙට ගියත් ඉස්සර නම් අතීතයට යනකොට ඒක පාපයක්, ඒක ප්‍රමාදයක්, ඒක අසතියක්. අනාගතෙට ගියත් අසතියක්, ප්‍රමාදයක්, පාපයක්. මැදට ආවට පස්සේ වෙනවා හිත මැද හිටින්නෙත් නැහැ. අන්න ඒකේ තියෙන අනාත්ම ගතිය. ඒකේ තියෙන අනිත්‍ය ගතිය. ඒකේ තියෙන දුක් කෙලවන ගතිය මැදට ගත්තට හිටින්නේ නැහැ. ආ ඒක මගේ දෝෂයක් නෙවෙයි හිතින් නැගෙන අතීතේ. හිතින් නැගෙන අනාගතේ. හිතින් නැගෙන හිතවිලි යන. උන්තරම් ගන්න එපා. ඊට පස්සේ මැදට එනවනේ ඒක කරගන්නත් එපා. ආන්න ඒකෙන් තමයි මේ සංසාරේ ගැලවුම ඇති කරගන්නේ. අතීත අනාගත දෙක අයින් කරන්නේ මැද අල්ලන්න නෙවෙයි. අතීත අනාගතේ නැති කරන්න මැද ගන්න. මැද අරගෙන මැදත් එහෙම නැත්නම් මැජේ පිළිබඳව ලැසිය සහැල්ලු හිතකින් ලීච්ච හිතකින් සුඛ නම් හිතකින් අල්ලනවා කියන එක ඒක ඉතින් පැහැදිලිවම කියන්නේ කාටවත් මේ ඉබේ කෙරෙන්නේ නැහැ. කාටවත් ඉබේ කෙරෙන්නේ නැහැ. වෙච්ච ගමන් එක්ක එක නම්බු කරනවා එහෙනම් ඒකට බය වෙනවා. එහෙම නැත්නම් ඒක උපදිනවා. එහෙම නැත්නම් නින්දට වැටෙනවා. එහෙම නැත්නම් ඇත්තට අරිනවා මොනවා හරි කරලා කෝලම් කරනවා. ඒක ආවට පස්සේ දැන් ඉතින් අතීතයට ගියත් එකයි අනාගතයට ගියත් එකයි මැද හිටියත් එකයි ඔය තුනෙන් එකකවත් නිත්‍යත්වයක් නැහැ. සැපක් නැහැ. ආත්මයක් නැහැ. මේවා අනිත්‍යයි මේක දුකයි මේක අනාත්මයි මේක මගේ නෙවෙයි මම නෙවෙයි ආත්මේ නෙවෙයි කියන්නේ මේ මැදට ඇවිල්ලා මේ මැද ක්‍රියා කරන ගතියේදී තියෙන ලිහිච්චකම ඒ තියෙන සහැල්ලු ස්වභාවය තමයි යෝගාවචරයගේ මේ මධ්‍යම ප්‍රතිපදා සැප කියන්නේ. ඒක දැඩිව ඇල්ලුවොත් හෝ දැඩිව ප්‍රතික්ෂේප කරොත් ඉතින් දෙලා හිතේ තන වගේම ප්‍රශ්නයක් මතු කරනවා. හරි දැන් මම මොකද කරන්නේ? මොකද තමයි හුඟව දෙනේ කහන ප්‍රශ්නේ. ඉතින් භෞතික දර්ශන අපි අර දෙකන්දොල භාවනා කරනකොට මම ගත්තේ ටිකක් මේ ඇත්තටම කියනවා නම් ගැඹුරු සූත්‍රයක් අරගත්තේ. ඒ සූත්‍රයේ මේක මේක හයෙන් එකක් මේ සාකච්ඡා කරපු කාරණා හයෙන් එකක් මේකත් මතක් කරලා තිබුණා නම් ඒකට සාධකයක් වශයෙන් පාවිච්චි කරන්න තිබුණා. ඒ සූත්‍රයේදී මේ ਸਰුවචන් වහන්සේ නැති වෙලාවක ධර්ම සභාවට කියන්නේ මණ්ඩන මණ්ඩල මාලය කියලා කියන්නේ මණ්ඩල මාලය කියලා කියන්නේ ඒවම් මේ සුතං ඒකං සමයන් භගව වාරාණසියං විරති ඉසිපච්චනේ මේක දායේ තේන කොපණ සමයින බහූල සම්බහුලා තේරාණ බික්කුණ පච්චාගත්තම් පින්නපාත පටික්කන්තන මණ්ඩල මාලයේ sannisinna නම් sannipathitana අයමන්තරා කතා උපපාදී මා විසින් මෙසේ අසල්ලාදී එක්කලේක භාගතුන් ආශයේ වර්ණස ඉසිපතරේ නම් මිගදායේ වැඩ වසන සේක ඒ සමයේ පසුබත්ති පිඬුවායෙන් පෙරලා පැමිණි මණ්ඩල මාලයේ රැස්සුම් බොහෝ තෙරණුවන් තෙරමහනුන් අතර මේ අතුරු කතාව පහළ ඒ සමහරවිට මේ අපි ධර්මපද කතාව ගත්තා වගේ කතා දහමක් මත කරගත්ත ධර්ම සාකච්ඡාවට මුල් කරන්නේ. වුත්තං හේතං වුත්තමිතං ආවසෝ භගවතා පාරායනේ මෙත්තායන පඤ්ඤේ. මේ ඇවැත්නි ඒක ආන්දෝලනක් ඉදිරිපත් කරන සංඝයට ඇවැත්නි භාග්‍යවතුන් වහන්සේ පාරායන සමාගමෙහි පාරායන වර්ගයේ සුත්ත නිපාතේ තිස්ස මෙත්තේ මානවකයාගේ ප්‍රශ්නයේදී මෙන්න මේම උත්තර දෙලා තිනවා. යේ උබන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම් භූමි මහා පුරුෂෝති සෝද සිප්පනි මච්චකා ඒ රහත් භික්ෂුතෙම උභයාන්තයේ ප්‍රඥායෙන් දැන මෙතන උභයාන්ත කියන අචිතනාගත දෙක මධ්‍යයේ නොතවරේන ඕ මහා පුරුෂය කියමි. මේ මේ පස්කන්දේ සිබ්බනි සංඛ්‍යාතෝ තෘෂ්ණාව ඉක්ම ගියේ මෙසේ වදාරන ලදී. ඉතින් ආයස්නේ මෙන්න මේ බුදුහාමර කියලා දෙනවා අන්ත දෙක අල්ලන්නේ නැතුව මැද තර වෙන්නේ නැතුව ඉන්න කෙනාට මහා පුරුෂයයි කියලා මම කියනවා. එයාට තෘෂ්ණාවගේ ගැටේ වදින්නේ නැහැ. තෘෂ්ණාවගේ මේ වෙලුමට අහු වෙන්නේ නැහැ. තෘෂ්ණාවනමෙති මහුංකාරගේ මහුමට අහු වෙන්නේ නැහැ. සංසාරේ වැටෙන්නේ නැහැ. ඒක මොකද්ද මේකේ අන්ත දෙක මොකද්ද මැද කියලා ප්‍රශ්නයක් නෑ. ඒක හයක් හය නමක් රහතන් වහන්සේලා වෙන්න ඕනේ. උත්තර හයක් දෙනවා. මේ මැද කියන්නේ මොකද්ද? අන්ත දෙක කියන්නේ මොකද්ද කියලා. ඒකේ පළවෙනි ස්වාමීන් වහන්සේ කියන්නේ පස්සෝකෝ ආවසෝ ඒකවන්තෝ පස්ස සමුදය ද්විතීයන්තෝ පස නිරෝධෝ මජ්ජේ. පස්සේ තමයි ආයතනේ මේ අන්තයක් වෙන්නේ. පස සමුදේ ස්පර්ශය හටගන්න අනික්කන්තේ ස්පර්ශයගේ නිරෝධේ මැද. මේ විදිහේ කියන්නේ මෙන්න මෙතන එනවා දෙවෙනි ස්වාමීන් වහන්සේ කියනවා අතීතං කෝ ආවුසෝ ඒකෝ අන්තෝ. අතීත ඒකාන්තයක් වෙනවා. අනාගතං ဒ ුතියන්තෝ. මේ දෙකේ තමයි මනුෂ්‍ය හැසිරෙන්නේ. කොච්චරක්වත් පුතඥය ඉන්නේ අතීතය අනාගතේ කවදාකවත් මැදට එන්නේ නැහැ. මැදට එන එක තමයි අපි සත්‍යමත් වෙනවා කියන්නේ භාවනා කරනවා කියන්නේ එළඹ සිටිනවා කියලා කියන්නේ වර්තමාන මොහොත දකිනවා කියන්නේ ඒ নানা විදිවලට අපි කියනවා වර්තමාන බැවිනේ. අන්දාගතන් ත්‍ෘතියන්තු පච්චුප්පන්න මජ්ජේ. ඒ නිසා ප්‍රත්‍යুৎපන්නේ තමයි මධ්‍යම ප්‍රතිපදාව. මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන එක තමයි මධ්‍යම ප්‍රතිපදාව. තණ්හා ශීපණි මේක ගැටලන එකකට තණ්හාව කියලා කියනවා. ඒ නිසා මේ මෙන්න මේ ටික දන්නවනම් යම් කිසි කෙනෙක් අභිඤ්ඤයයන් අභිජානති පරිඤ්ඤයයන් පරිජානති විශිෂ්ට ඥානයෙන් දන්නවා නම් අපි භාවනා නොකර හිටියොත් ඉන්නේ අතීතනාගත ඒ කියන්නේ අපි ඒකාන්තයෙන්ම සංසාරේ. උඩ හේමනක්ම නැහැ. යම් මොහොතක අපි වර්තමානයේ හිටියන අපි මධ්‍යම ප්‍රතිපදාට ආව පාරට ගත්ත වාහනේ. ඊට පස්සේ මජ්ජේ මන්තාන ලිප්පති මේ මැදේ නොතවරෙන්න වර්තමානට හිත අරගෙන ඒක මම ලොකු දෙයක් ලබා ගත්තා කියලා හෝ නෙනේ නදකින් මෙච්චර හම්බ කළා මෙතනට හම්බුනේ කියලා පහර ඒක පහත් කරන සලකන්නේ නැතුව නොගැටි නොබැඳී මධ්‍යම මාවතේ ගම කරනවා නම් මධ්‍යම මහ පුරුෂය කියලා කියනවා. එතකොට යාට සිබ්බනියට ගැට දාන්න බෑ. ඒ කියන්නේ තණ්හාවට සංසාරයට අපි බඳින්න බෑ. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදා හොයාගෙන මේ ගාථාවේ හෝ මේ දෙවෙනි අර්ථකථනයේ තියෙන අනාගතයට හිත වර්තමානයට හිත අරගෙන අතීතනාගතේ මුදලා වර්තමානයේ හිටගත්තා කියලා උදමනන්නෙත් නැතුව පශ්චාත්තාප වෙන්නෙත් නැතුව එහි නොතැවරි නොඇලි නොගැටි ගත කරනවා නම් අන්න එතකොට නිවන තමයි. ඒක තමයි අපි සාක්ෂාත් කරන්නේ මාර්ග ඥානයේදී ඵල ඥානයේදී. නමුත් ඒක හොඳට මේ ආත්මදී අත්දකින්න පුළුවන් වර්තමානට හිත අරගෙන මගේ නෙවෙයි මේක මම නෙවෙයි මේක මගේ ආත්ම නෙවෙයි කියලා ඉන්න එකයි තියෙන්නේ. එතකොට ඒකේ ඇලීමක් හෝ ගැටීමක් නැහැ. ඒක කවදාකවත් මේ කෙනෙකුට ස්වයම්බුව මේ අදහස පහළ වෙන්නම නැහැ කියලා සර්වඥාන්සේ පොළොවේ අත ගහලා දුන්නා. මම වර්තමාන දිට ගත්ත ගමන් ආයෙ සැලීමක් ඇති වෙනවා. දැන් මම මොකද කරන්නේ කියලා හරි මේකේ තියෙන පාළු ගතිය නිසා හෝ මේකේ නීරස ගතිය නිසා හෝ අර අතීත නාගතේ සැලෙනකොට වගේ මාළුවකට දැම්මා වගේ ආයෙ සැලෙන්නට ගන්නවා. ඒ නිසා වර්තමානට යන පැය ගණන් සිද්ධ වෙන දෙයක්. සිද්ධි වෙනකොට ආය අතීතයට යනවා හිතවිලි බාහිර කරනවා අනාගතයට යනවා ගණන් ගන්න. වර්තමාන තිබ්බට ගණන් ගන්නෙත් නෑ අතීතයට කියලා ගණන් ගන්නෙත් නෑ අනාගතයට ගණන් ගන්නෙත් නෑ. ඒකට යාර කොක්කවදී නෑ. ඉතින් මේකට අපි මේ කොහෙද දෙකන්තුලකට භාවනාවල් මැදතාන්දී පැය දෙකක ධර්ම දේශනා කරන්න සිද්ධ වුණා. මේ අතීතය අනාගතය අතහැරලා වර්තමානයේ හිත අරගෙන වර්තමානයේ නොබැදී වර්තමානයේ නොගැලී ජීවත් වෙන්නේ කොහොමද කියන එක මේකයි සාමාන්‍ය පෘථග්ජනයයි යෝගාවචරය අතර වෙනස. පෘථග්ජනයා කොච්චරක්වත් අතීනාගත දෙකේ ඉන්නේ ජීන් හම්බ කරගෙන නානා විදිහට වෙහෙස වෙහෙස වෙලා සම්පූර්ණ කොට දාපු මාළියෙක් වගේ ජීවත් වෙන්නේ ඒක අති පශ්චාත්තාපේ නැත්තම් ටිකස්නේ. යෝගාවචරය වෙනකොට ජීවිතේ වරින් වර පරියන්කේදී සක්මනේදී වර්තමානට ගන්න. අරගත්තට පස්සේ ඒකේ තියෙන කෝල ගති නිසා, නුහුරු ගති නිසා, කෝඩු ගති නිසා ගත්ත ගමන් කෝල වෙන්න ගන්නවා. සිලිලාරකටපත් වෙනවා දැන් මොකද කරන්නේ? මේකත් උද්දච්චය. මේකත් විචිකිච්ඡාවක්මයි. ඒ විචිකිච්ඡාව නැති කරන්න තියෙන්නේ හැකිතාක් දවසට පැය 2 3 4 5 6 වර්තමානෙම තියලා පුරුදු කරන්න. ඒකල කියන්නේ මේකයි ඔබේ හැබෑ නිවහන. ඔය අතීතනාගතේ ඉන්නවා කියලා කියන්නේ ආගන්තුක තැනකින්. ඒකයි වෙහෙස. නමුත් කොච්චර සංසාරයක් අපි අතීතනාගතේ ජීවත් වුණාද කියනවනම් වර්තමානයේ හිත ගත්තත් හිත ඉස්පාසු වෙන්නේ නැහැ. හිත එතන මේ විවේක වෙන්න. ඒ තරම් හුරු වෙලා තියෙනවා. මේක හුරු කරන්න ඕනේ ගාත අනාගතයට. අතහැරලා අතීතය අතහැරලා වර්තමානට ගත්තට පස්සේ ඒකේ විනාඩිය දෙක ඉඳලා බෑ. පැය දෙක ඉඳලා බෑ. පුළුවන් තරම් ඉන්න ඕනේ. ඒකට හොඳට හුරු වුණා කියන්නේ මට තේරෙන තාලට. ආයසරයක් හිත පුරුදු තාලෙට අතීතයට යනවා ගණන් ගන්න. අනාගතයට යනවා ගණන් ගන්න. වර්තමානට යනවා ගණන් ගන්න. ඒ තුනේදී මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා ඉඳ ගියාම කොහෙන්වත් කොක්කවද. ඒ නිසා මේක මේ පාරායන වර්ගයේ තියෙන තිසමිතේ සූත්‍රය ඒකට අර්ථකථන හයක් දෙනවා. මම මේ කිව්වේ දෙක මේ පැත්ත ධර්මපදේ කතාවට කිට්ටුයි. ඊට පස්සේ මේ හය නාම ස්වාමීන් වහන්සේලා අපි සකින්න කියලා කියනවා හය සුත්‍රයෙන් හය නමක් කිව්වා. හය නම කියන වේව එකක්වත් අපිට ප්‍රතික්ෂේප කරන්නත් බෑ, ඔක්කොම පිළිගන්නත් බෑ. අපි සර්වචනාංශ ළඟට යන්නේ. ඊට පස්සේ සර්වචනාංශ ළඟට ගියාට පස්සේ සර්වචනාංශ කියනවා මහන්නේ මේ හය දෙනාම කියව එක ඒ ඒ ආකාරයෙන් සත්‍ය තමයි. හැබැයි මම 30 මෙත්තේ සූත්‍රයේදී ඒ අහව ප්‍රශ්නට උත්තර දුන්නේ ස්පර්ශය තමයි. ඒකාන්තය ස්පර්ශය හටගන්න මැද මේ අග අනිකාන්තේ ස්පර්ශ නිරෝධය තමයි මැද කියලා කියන්නේ. ස්පර්ශ නිරෝධයයි ස්පර්ශ නිරෝධය කියලා හුස්ම නොදෙනිය නෙමෙයි කියන්නේ. ඒකට හුස්ම නොදෙනිය. ඒ නොදෙනිය කියාට පස්සේ ඒක ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා කෝල කරන්න එපා. එහෙම ඉන්න. ඒකේ ඒකේ හැසිරෙන හැටි ඉගෙන ගන්න ඒක තමයි අපේ හැබෑ නිවහන නැත්තම් කරදර නැති තැන කියලා ආය කරදර දාන්න එපා කරදර කියන්නේ සැකපොදන්න එපා උද්දච්චය පහල කර ගන්න එපා නින්දට වැටෙන්න දෙන්න එපා ඒ කියන්නේ අමතරින් එතන නීවරණ දාන්න එහෙම නැත්තම් ඒක සැක කරන නැත්තම් ඇස් දෙක නැත්තම් හයියෙන් හුස්ම ගන්න මේ සේරගෙම කරන්නේ අර මැදට ආවට පස්සේ ස්පර්ශ නිරෝධේ වුණාට පස්සේ නూరు ගතිය නිසා මොනවා හරි එක්කෝ අනේ මට බුදුහාමුදුරු දකින්න ලැබුවා චෛත්‍යය දකින්න ලැබුවා කියලා මොනවාට කොන කන්දලක් දානවා. එහෙම නැත්නම් කවුරු හරි Tamange වෛර කරපු කෙනෙක්ගේ රූප පේන්න පටන් එහෙම නැත්නම් ඇඟේ පණුව නලියනවා වගේ මේ දුවනවා වගේ නලියනවා වගේ කඳ නැමෙන්න අර මේ පටන් ගන්න. මේ සේරගෙම හලව ගන්න නැති හිත ඒ කියන්නේ ගටා ගන්න නැතුව හිත පුලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ හේම හිත පවත්තන එක තමයි මහා පුරුෂය කියන්නේ. ඒ මහපුරුෂයාට අතීතයේ මේ ස්පර්ශයෙන් එන කොක්ක වදින්නෙත් නෑ ස්පර්ශ සමුදයෙන් එන කොක්ක වදින්නෙත් නෑ නිරෝධයෙන් එන කොක්ක වදින්නෙත් නෑ එනේන කොක්ක ගන්නවා දෙක තමයි අතීතයෙන් එන කොක්ක වදින්නෙත් නෑ අනාගතයෙන් එන කොක්ක වදින්නෙත් නෑ වර්තමානයේ කොක්ක දාගන්නතෝ ඒ ගත කරනවා කියන එක තමයි මේ කමඨහං සුද්ධ කීල්ලකදී කරන්න හදන වැඩි ධර්ම සාකච්ඡාදී කරන්න හදන වැඩි බණකදී කරන්න හදන වැඩි උත් වර්තමානයේවත් හිත ගන්න බැරි කෙනෙකුට මේක ගැඹුරුයි වර්තමාන හිත පැය ගණන් පාවිච්චි කරන්න දන්නේ නැති කෙනෙකුට මේක කියනවා නිකන් මේ මේකයි මගේ බර භාගයේ පැයට හැතපුමයි වේගයේ ඔහෙලා අහකට යන්න හදනවා මම ජීමා කරත්ත කාර්යයා මොකද එන්දින්දක් තියෙනවා මේකයි මගේ බර භාගයේ පැයට හැතපුමයි වේගයේ ඔහෙලා අහකට යන්න කතා කරනවා කියනවා මේ මේ අතීත නාගත දෙකේවත් හතරට කරගන්න බරුවක් මේ දඟන ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා මේ වර්තමානයේ තරගෙන ඒකේ සෙල්ලම් කරන හැටි කියනවා ඔව්වා මේ ලෝකෙට ගැලපෙන්නේ නැහැ ඕවා ගැඹුරුයි ඕවා මේ කාලේ කරන්න බෑ කියලා ගුඩින්ම විසිකොල දානවා. නමුත් මේක ගැඹුරින් තේරුම් ගන්න ඕන නිසා සර්වඥාන්සේ වැඩ ඉන්න කාලෙම උන්වහන්සේ දේශනා කරපු වෙන සාකච්ඡා කරලා තිනවා. සර්වඥාන්සේ මතක් කරගෙන මේ හයම හරි කියලා. හැබැයි වැඩියෙන්ම ඒ ඒ පසුබිමට මම කිව්වේ ස්පර්ශයත් ස්පර්ශ සම්බන්ධයත් සුන්නාද තියෙන ස්පර්ශ නිරෝධය බලන්න කියලා. ඉතින් මේක මේ ජීවබන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති මුළු ත්‍රිපිටකයම පිටු කරලා දක්වනවා. ඒක මට දේශනාවටත් උදව් වුණා. නිවනේ නිවීම දේශනා 33ම මාර් කරන්න ඔය ගාථාවලින්. කියනවා මේ 33ම මට පිටු කරන්න පුළුවන් කියලා මේ ගාථාවෙන් අන්ත දෙක අඳුර ගන්න අයින් කරන්න. ඒකලා අහුවෙන මැදේ යැලෙන්න එපා. මැදේ ගැටෙන්න එපා. ඒකට නිවනවා. ඒකට කාටවත් ඔක්ක ගන්න. අතීතයට හිත ගියයි කියලා කනගාටු වෙන්නේ නැහැ. සතුටු වෙන්නේ කමක් නැහැ. ඉතින් නෑ මේක අනිත්‍යයි ඊට පස්සේ අනාගතයට දුන කමන්නේ. ওই දෙකම අතරලා වර්තමානට තමයි. ඒකේ අල්ලන්නෙත් නෑ. ඉතින් ඒක කවුරු කොක්ක ගහන්න ආවත් අපින් නෑ ඒකට මේ අනෙක් පැත්තේ කොක්ක වදින්නේ. ඒ නැත්නම් මැෂින් බානකොට බොබින් එකේ නූල් නැතුව. බොබින් එකේ නූල් නැත්නම් කොච්චර උඩින් කක්ක වැදුනත් රෙද්ද මෙහෙන්නේ. ඒක තමයි කටුකුරුද ස්වාමීන් වහන්සේ සිබ්බනි කියන වචන දෙන මෙහුම් කාර්යය, ගෙතුම් කාර්යයේ ඒක අනිතරම ඉදිකට ගහගෙන ගහගෙන යනවා. යටින් අපෙන් වදින කොක්ක තියෙනවනේ. බොබින් එකේ. බොබින් එකේ වදින්නේ. ඒක ඒකට අරගෙන අල්ලපුවා සුස් කලකල වෙන. එයිසාව හරියට පේන්නේ බැලු බැලමට මැස්මක් යනවා වගේ. ගැටේ වැටෙනවා වගේ. නූල් වදිනවා. මොකද ඒ නූල අල්ලලා හදපු ගමන්. නිකම්ම එනවා මොකද යටින් කොක්කට. ඉතින් අපේ වෙලා තියෙන අපි අතීත නාගත කොක්කු දෙකත් බොහොම තරයි අපි. අනිවාර්යයෙන්ම ඒනකටම පච්චාත් අභිනවනීය වෙ හිත හිතනවා මට නීවරණ එනවා කියලා අර එන හැම නීවරණයක්ම හැම හිතවිල්ලක්ම මම කරගන්නවා මගේ කරගන්නවා මගේ ආත්මේ කරගන්නවා ඊට පස්චාත්තාප නමුත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කියනවත් යම් ප්‍රමාණයකට හිත මැදේ පුහුණු කළා තියෙනවා අතීතනගත දෙක නැතුව මැදේ පුහුණු කරනකොට නුහුරු ගතිය නිසා මේ කුඩල්ල කොට්ට උඩ තිබ්බා වගේ සංසාරය කල්පයක් කෙලස් නැතුව ඉඳලා නැති නිසා කෙලස් නැති තැනකට ආවට පස්සේ ඒ කියනවා නිකන් මේ දර්ශනයට කියනවා මේ අෆ්ගනිස්තාන වල පාකිස්තාන වල සම්ප්‍රදායක රටේ මේ කඩුගුඩාවක්. ඒක කවුරු හරි ඒක බොන්න නැත්නම් ඌට ඌ වැඩිකාරය කරලා හිරේලා. කුඩු ගහන්න නැත්නම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැත්නම් ඒ රටේ මිනිස්සු කියන්නේ වෙනකට පිස්සු කියලා. ඒක අල්ලලා හිරේලා. ඔක්කොමල බොන්නවා. අන්න ඒ වගේ තමයි මේ පිස්සු ලෝකයක් තියෙන්නේ. ඒගොල්ල අතීතනාගත එකේ රමණීය කරන දේශපාලනයත් අපිට කියන්නේ ඔච්චරයි. ආර්ථික විද්‍යාවත් උගන්වන ඔච්චරයි. සමාජ විද්‍යාව. ඒත් ඒ අතරමැද අපි මන්තියේ හිත පවත්වන නම් ඒක ලෝකයට පෙන්නේ. ඉතින් අපිට මොකක්ද ඔළුව නරක් වෙලා වයර් මාරු වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා අපිට තම මිනිස්සුන්ට විතර අපිට අතීතයේ ටිකක් තියෙන්න ඕන අනාගතයේ ටිකක් තියෙන්න ඕන. ඉතින් හැබැයි ඒගොල්ලෝ ඉන්න වෙලාව ඒක තියාගෙන ඒ කට්ටියත් ඒක බබලා හුරුතල් කරවල කමන්නේ නැහැ. වර්තමානයේ හිත පැවැත්ම යෝගාවචර කරගෙන මෙතන ඉන්නේ එක්කෙනෙකුටවත් බැන්නේ නැහැ. ඔක්කොටම පුළුවන්. නමුත් මේ වර්තමානයේ නොඇලී නොගැටි ගත කරනවා කියන එක මහා පුරුෂයෙක් කළ යුතු ඒ අභ්‍යාසය. එහෙම නැත්නම් ප්‍රතිපත්තිය ප්‍රතිපදාවේදී දුර්ලභම නිසා තමයි අපිට මේ නිවන මෙච්චර ඈත දෙයක් වඩ පත් වෙලා තියෙන්නේ නැත්නම් වර්තමානයේට අරගෙන හිත වර්තමානයේ නොගැටි නොඇලී ගත කරන එක. නිලුම් පතක් උඩ තියෙන වතුර කඳුල වගේ නිලුම උඩ තිබ්බට නිලුම් පතේ ගැලිලා නැහැ. තරවිලා. ආන්නේ වර්තමානයේ පවතින හිතක්. නැත්නම් ස්පර්ශ නිරෝධය දැකලා ඒ පිළිබඳවත් කුතුහල කරන්න. පිට අවශ්‍යකම් තියෙන්න පුළුවන් නම් තව නිදර්ශන හතරක් මේකෙ පෙන්නනවා. ඒකෙන් පිට පටන් අර ගන්නවා පරියන්කේකදී අපි නැත්නම් සක්මනට ගිහිල්ලා සතිය පිහිටලා අරමුණ කීකරු කරගත්තට පස්සේ කොච්චර කාලයක් ගනීද කියලා මේ තත්ත්වාරෝපණය වෙච්ච හිත එහෙම නැත්නම් මේ හැබ්බැහි වෙච්ච හිත පුරුද්දට දුවන හිත පුරුදු අතහැරලා දාලා ඇයි අඬන්න දෙපා. දැන්කොට හිතවිලියාව ප්‍රශ්නයක් නෑ වේදනාව ප්‍රශ්නයක් නෑ නීවරණාව ප්‍රශ්නයක් නෑ કોઈ දෙයක් ඇවිල්ලා යනවා. කලපතේ වතුර වගේ. මේක පිළිගන්නේ අපි හිතනවා එනේ හිතවිල්ල පාස කෙලෙසෙනවා. ඉනේ මේ මේ වේදනාව පාස පෙලෙනවා. කියලා අර හැම එකටම විශාල ආඩම්බරයක් අගයක් දෙනවා. දීපු ගමන් ඒ තරමට පෙළෙනවා. මේ එනදී මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා එහෙම නැත්නම් මේක ප්‍රපංච කරන්නේ නැතුව තණ්හා මාන දිට්ඨි වලින් අල්ලන්නේ නැතුව ඉන්නවා කිව්වට පස්සේ ඇත්තටම කියනවනම් ගැඹුරුයි. ඇත්තටම ගැඹුරු කියලා තමයි මේකට කියන්නේ තියෙන වෙන වචනයක් නෑ පාවිච්චි කරන්න. ඒ මොකද හේතුව මේ තාකල් සංසාරයක් අපි අනිත් ලංකා ඉතිහාසයේ බුද්ධ ආගමේ මේවා නොකිය අවුරුදු 1000කට වැඩි ගත වෙලා මහාංකා විශයක් මේ ගැන කතා කරන්නේ අටුවා යුගයේදීත් මේව ලියවිලා නැහැ. අටුවා යුගයේදීත් මේක පන්නලා ලියලා තියෙනවා. මොකද කියන්න දන්නේ මේ වර්තමානයේ නැත්තම් මධ්‍යම ප්‍රතිපදාවේ නොගැලී ඉන්නවා කියන එක දැන් ඒකත් හිතන්නේ මධ්‍යම ප්‍රතිපදාව අල්ල බදාගත යුතුයි. මධ්‍යම ප්‍රතිපදාව ලොකු ළඟාවීමක් ඒ නිසා ඒක හම්බුනාට පස්සේ ඒක බුදලේ කරගන්න. වෙනම තල්ලන්න දෙයක් හිතන්නේ නැහැ. තියෙන්නේ ඒකාකාරීකමක්, නීරස ගතියක්, පශ්චාත්තාවයක්. ඒකට තරින්නත් එපා, අල්ල ගන්න හදන්නත් එපා. මධ්‍යම ප්‍රතිපදාවට වාංගු වෙලා අතීත අනාගත දෙක දුරු කරගන්න. හැකිතාක් වර්තමානයේ ඉන්න මොකදාකත් වර්තමානයේ දිගට කියන්න බෑ. අනිවාර්යෙන් අතීත අනාගත වෙනවා ගණන් ගන්න. පශ්චාත්තාප වෙන්නවා. ඉතින් ඒ නිසා ආධුනිකයෙකුට කියන බණක් නෙමෙයි මේක තියෙන්නේ. ධම්මදිනාව කියලා කියනමයි කියන්නේ සුචාන්වාසිකෙන් ඒත දග්ගපාලියෙන් සම්මාන ලැබපු රහත් මෙන්නිනාංශ කෙනෙක්. ඒක තමයි චුල්ල වේගල සූත්‍රයේදී බොහෝමත්ම සරුවචනසිකේ මට්ටමට ප්‍රශ්නට උත්තර දීපු තේරෙනවා කියන්නේ සාරිපුත්තුහාමුදුරුවෝගේ ප්‍රඥාවන්ත වික්ෂුණීන් ප්‍රඥාව ඒ කියන්නේ ඒසලක පාළියෙන් සාරිපුත්තු සාන්නාංශයේ සිය වික්ෂුන් වහන්සේලාගේ වික්ෂුණීන් වහන්සේලා කේම උපලවන්න මේ කේම උපලවන අග්‍රසායිකා ප්‍රඥාවන්තයින් මත පුදුම දැනුමත් පිළිලා තියෙනවා ඉතින් ඒකට පුදුරජානහන්සේ ආරම්භය කියන්නේ අතීතනාගත දෙකත් අමතක කරපන් වර්තමානයේ හිතන්නේ ඒකෙත් නොගලී හිටපන් අකිංචනං අනාදානං මජ්ජේ අකිංචන මැද එකත් ආගයක් කරගන්න බෑ ආඩම්බරයක් කරන්න උපදියක් කරගන්න බෑ නම්බුවක් කරගන්න බෑ ඒකත් අතේ දුරින් ආශ්‍රය කරනවා ඒතරම ඔක්කොම ඉතින් මේක ටිකක් අල්ලන්න අමාරුමයි මොකද කරන්නේ ඉතින් වෙන බෑ මහාන ලැබෙන මොන කරන්නේ වෙන බිස්නස් යන්නේ ඕක තමයි කරන්නේ ජීන්සා මට මට හිතුනේ මේක මේ මජ්ජේ සූත්‍රයේට මේක සාධක සූත්‍රයක් කරගන්න නැත්නම් මේකට මංචේ සූත්‍රයේ සාධකයක් කරගන්න මේ මේකේ මේ පරිවර්තනය කළ තියෙන මෙහෙමයි මෙසේ කී කල්ලි අනතර මහණක් තෙර මහණුන්ට මෙසේ කී ඇවැත්නේ අතීතාත්ම භාවයේ එක්කන්තයක අනාගතාත්ම භාවයේ දෙවන අන්තය ප්‍රත්‍යুৎපන්න ආත්ම භාවයේ මැදයයි තෘෂ්ණාව සිබ්බණියයි තෘෂ්ණාවම ඒ භවයාගේ ඉපැත්ම සඳහා ඒ ඒ අතීතනාගත ප්‍රතිචුක්ඛන්ද ස්කන්ධය හිවන්නේය ගලතන්නේ. මෙතකින් මහාන අභිඤ්ඤය අභිජාත කෙරේ පරිඤ්ඤය පරිජාන්නේ කෙරේ අභිඤ්ඤේ මනාකොට දන්නේ පරිඤ්ඤේ පිරිසෙන් දන්නේ ඉහාත්ම භාවයෙම දුක් කෙලවර කරන්නේ. ඒ කියන්නේ මේ අතීත ආත්ම භාවයක් හේතු කරලා තියෙනවා පරිවර්තනය කරනකොට අතීතය කියවනම් එච්චරයි අතීතය කියවනම් අතීතය අතීත ආත්මයක් කොන්නේ අනාගත ආත්මයක් කියවගම මරණයට එහා තල්ලුවා. මේකෙත් මරණයට පස්සේ තල්ලුවා. එතකොට වැඩේ නිකන් අවුල ගන්න ගොඩකට. අතීත චිත්තක්ෂණය අනාගත චිත්තක්ෂණය වර්තමාන චිත්තක්ෂණය කියලා ගත්තාම වර්තමාන චිත්තක්ෂණය මේ මේ අතීත මේ අනාගත කියලා වෙන්ගෙන් වශයෙන් දැන ගැනීමට කියන අභිඤ්ඤය ඥාන කියලා අතිවිශිෂ්ට ඥාන කියලා දෙකේ තියෙන වෙනස්කම් දැන ගැනීම කරා පිරිසිදු දන්නවා කියලා පරිඤ්ඤය ඥාන ওই දෙක දන්නවා එතනම නිවන කියලා කියනවා මම දැන් ඉන්නේ අතීතේ බව දන්නවනම් හරි ඒකට පශ්චාත්තාප වෙන්නේ මම දැන් ඉන්නේ අනාගතේ කියලා දන්නවනම් හරි මම දැන් ඉන්නේ වර්තමානයේ කියලා දන්නවනම් හරි ඒ වේ වශයෙන් වෙන් වෙන් ගන්න ගැනීම විශිෂ්ට ඥානය කියලා. අභිඤ්ඤය පරිඤ්ඤය කියලා කියන අතීතේ හිටියානම් පශ්චාත්තාපෙමයි. අනාගතයට ගියානම් තිගැස්මමයි. වර්තමානයේ හිටියානම් මේ දෙකිඩියාවමයි අවිද්‍යාවමයි කියලා ඒ වගේ තියෙන ගුණ විශේෂ හඳුනා ගන්න තරම් පුළුවන්. අතීතයට යහන බව දන්නේ කොහොමද? හිත පසුට වෙනවා. අනාගතයට ගිය බව දැනගන්නේ කොහොමද? හිත තිගැස්සෙනවා. වර්තමානයේ තියෙන්නේ මුලා බව. මන්ද මොකද කරන්නේ? නිදිමැටෙනවා. ඇත්තකාරයෙන් හයියෙන් කොස්ම ගන්නවද කියලා නුරුස්නා ගතියක් වෙනවා ඊවසන සුළු නැති ගතියක් වෙන මේ අවිද්‍යාවේ ලක්ෂණ. ආනේ ලක්ෂණ තුන හිතේ පිටිපස්සේ චිත්‍රය වගේ වේදිකායි චිත්‍රය වගේ මේ තුන අඳුර ගන්න පුළුවන් එකට කියන පිරිසිඳ දැක්කයි කියලා. අරකේ මේක කපලා කෑලි කෑලි වශයෙන් දැක්කේ. මෙන්න මේ දේ මේ වශයෙන් දන්නවනම් බුදුරජාණන් කියනවා මෙයා මහා පුරුෂයි ඒ නිවනමයි මේ දැන් වර්තමානෙම නිවන ලබන්නේ. ඔච්චරයි මට ඉදිරිපත් කරන්න තියෙන්නේ මම ඉතින් සාදරයෙන් ආරාධනා කරනවා ඊටු ධර්ම සාකච්ඡාව සඳහා ප්‍රශ්න හෝ මේ පිළිබඳව තම තමන්ගේ මතිමතාන්තර හෝ ඉතිනන ඉදිරිපත් කරගන්න. හොඳයි ඉදිරිපත් කරන්න කියන්නේ. අවසර කොන් ගහත් මේ භගවාන්ගේ මේකී සූත්‍රයේ මංගල 15 වෙනි ධර්ම දේශනාවේදී සඳහන් කළ තියෙන නාම රූප පරිච්ඡේද ඥානයේදී ආස්වාද ප්‍රාස්වාදය රූප ධර්මයක් විදියට ඒක ඇතිවි ඒක මෙනෙහි කිරීම නාම ධර්මයක් විදියට සලකන්න කියලා. එතන මට පොඩි නිකන් ගැටලුවක් වගේ හිතෙනවා. ඒක මෙනෙහි කිරීමද එහෙම නැත්නම් ආස්වාද ප්‍රාස්වාද කිරීමේ චේතනාවද නාම ධර්මයේ වෙන්නේ කියලා. මෙනේ කිරීම නෙවෙයි මෙනේ කරන හිත. මෙනේ කරන හිත නොටින් මයින් කියන එකයි ගන්න තියෙන්නේ මෙනේ කිරීම නෙවෙයි. මෙනේ කිරීමත් ඇත්තම නාම ධර්මයක් තමයි. නමුත් එතෙන්දී අර වඩා මූලස්ථානෙට නැත්තම් මධ්‍යස්ථානයේ වශයෙන් ගන්න තියෙන්නේ මෙනේ කරන හිත නැත්තම් භාවනා කරන හිත නැත්තම් ඒක දැනගන්න හිත නාම ධර්මයේ ආස්වාද ප්‍රාත් වාතයේ තියෙන පොට්ටබ්බ ගතිය ආස්වාස වායු පොට්ටබ්බ ධාතුව රූප ධර්මයක් ප්‍රසවාස වාතයේ තියෙන පොට්ටබ්බ ධාතුව රූප ධර්මයක්. ඒක මේකයි ඒක මේකයි කියලා වෙන්කොට දැනගන්න හිත. නැත්තම් මේ ආස්වාද ප්‍රසවාස කියලා මෙනෙහි කරන හිත. එහෙම නැත්තම් භාවනා කරන හිතට කියනවා නාම ධර්ම. චේතනාවට තාම අපි ගිහිල්ලා නැහැ. චේතනාවට ඉස්සෙල්ලා චේතනාව වැටුනේ නැතත් Taman දන්නවනම් මේ මම ඉන්නේ ආස්වාසයේමයි සද්දක වේදනාවක හිතවිලක නෙවෙයි මේ එන්නේ ආස්වාසයයි කියලා ආස්වාසය හොඳට දාන්න. එහෙම නැත්නම් ආස්වාසි කියලා මෙනෙහි කරනවා. දැනගෙන මෙනෙහි කරනවනම් ඒ මෙනෙහි කරන හිත මෙනෙහි කිරීම මෙනෙහි කිරීම කියලාත් ඒ වෙලාවේදී පරයයන් කියන්න පුළුවන්. නැත්නම් භාවනා කරන හිත රූප නාම ධර්මයි. ඒකට පස්සේ පච්ච පරිග්ගා ඥානෙදී රූපේ රූපේට හේතුව නාමේ නාමේට හේතුව කියලා යුගල යුගල වශයෙන් තේරෙන්නේ අරකම හොඳට පිරිසිදු පේන එක තමයි. නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ මෙතන ඒකකයක් නෙවෙයි අඩු ගානේ දෙකක් එකතු වෙලයි මේ වැඩේ වෙන්නේ. හුස්ම ගැනීමලත් වෙන්න ඕනේ. ඒක දැන ගැනීමක් තියෙන්න ඕනේ. නැත්තම් ඒක භාවනාවක් වෙන්නේ නැහැ. ඒකට නොදැන හුස්ම ගන්න එක භාවනාවක් වෙන්නේ. ඒක අසතියට වැටෙනවා. ඒක ප්‍රමාදයට වැටෙනවා. අප්‍රමාදයි කියලා කියන්නේ හුස්ම එනවත් එක්කම ක්‍රියාවලියත් එක්කම දැනීමක් තියෙනවා. කොච්චර දුරද කියනවනම් ආශ්වාසය මෙහෙමයි ප්‍රශ්වාසය මෙහෙමයි කියන දෙක වෙන් කරලා ගන්න මට. එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසය මෙහෙමයි හිත හිතවිල්ල මෙහෙමයි වේදනාව මෙහෙමයි සද්ද මෙහෙමයි කියලා පරිච්ඡේද ඥානය කියලා කියන්නේ පිරිසිඳ දකින්නයි කියලා. ඒකේ සීමාව ඉම මගියාදාව දකිමින් ආස්වාසිය මේ මුලය මේ අගය ඉතින් හරි නැහැ. මේ ප්‍රස්වාසයේ මේ මුලේ මේ මැදේ ඉතින් හරි නැහැ කියලා පිරිසිඳිනවා. අපි ඒක වාක්‍ය රචනයක පරිච්ඡේද කරනවා කියලා කියන්නේ. කැල් කොටස් කරනවා. කොටස් කරලා ඒ සීමාව දැනගන්න මෙතනින් එහාට මේ ඇතුළේ මේ පිට කියලා මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ මේක හිතවිලක් සද්දක් වේදනා මේ ආස්වාසේමයි කියලා දන්නා වූ නැත්නම් මෙනෙහි කරන්නා වූ හිතට නාම ධර්ම කියලා කියනවා. මේ නිකන් අර සමාතක හඳුන්වා දීමේ අවස්ථාවක් මේ නාම රූප පරිඥානෙදි කෙරේ. කොහොමද මේ සාකච්ඡාවට ගත්ත මාතෘකාව සැර වැඩි බවයි මුහුණ වලින් පේන්නේ තියෙනවා. කොහොමද නිකන් හොල්ම. ප්‍රශ්නයක් නෑ සාමාන්‍ය මල් ප්‍රෝග්‍රෑම් දේවල් වලට දැන් කොතනද කියලා එදිනදා ජීවිතයේදී එදිනදා කටයුතු කරනකොට සමානවත් අපි සම්මුතියට වහින වෙන වෙලාවල් තියෙනවා තමයි. ඒ සම්මුතියට නැවිලද්ද සම්මුතියට අමාරු සාමාන්‍ය දෙයක් පොඩ්ඩක් ඔයාට අනිත් එක දෙකේ ගැටයක් වෙනවා එක සැලකීම් කිසි නැත්තම් නැත්නම් ඒ ඝට්ටනයක් බව දන්නවා නම් මේක සම්මුතිය බව දන්නා තමන් හිත පිටපැලව තියෙන දන්නවනේ ඒත් වර්තමානයේ ඒත් වර්තමානයේ ඒක වර්තමානයේ දැනගෙන මෙහෙම දේවල් නොවිය යුතුයි හෝ මෙහෙම දේවල් කාලකන්නිකමක් හෝ කෙලස් කියලා ගණන් ගන්න එපා. මේ තමයි ජීවිතය කියන්නේ. ජීවිතේ එහෙම තමයි. ජීවිතේ කියන්නේම ගැටුමක්. ඉස්සර අපි මේ ගැටුම ඇඟට අරගත්තනේ. එනතම් මම මේක කෙරුවා නැත්නම් කවුරු හරි මට කෙරුවා කියලා දැන් දන්නේ හේතුඵල ධර්මයක් අනුව යනවා. දැන් මම කොච්චර වෙන් වෙලා අද්දක අද්දක බැලෙන අත පිට අතක් යන භාවනා කරන්න ගියත් බෑ. අපිට ඒවට බහැලා මොනකට පහ හොදන්න වෙනවා, පින්න පාද කරන්න වෙනවා, වත් පිළිවෙත් කරන්න වෙනවා. මිනිස්සුත් එක්ක කතා කරන. කතා කරනකොටම දන්නවා කියන දේ නෙමෙයි කවදාකවත් ඇහෙන්නේ. ඒ මනුස්සයා කියන දේ අපිට ඇහෙන්නේත් නැහැ. අපි මොනවද වෙන කල්පනාවක ඉන්නේ. ඉතින් ඕකත් ගැටම කෙනෙක් ගොනව කරන්නේ. ඉතින් එන්නකොටම දන්නවා නම් දැන් මෙතන තියෙන්නේ පටලවිල්ල තමයි. දන්නවනේ කිච්චරයි. ඒ කියන්නේ අපි නිකන් විහිළු නාඩගමක් දිහා බලන. බලනකොට ඒක මිනිස්සේ බීරේ කන මිනිස්සේ පොට්ටේ කේදෙන ගහ ගන්නවා මොනවා හරි දෙයක්. ඉතින් අපිට පේනවා ආ බොහොම මේ පටලැවෙන ස්වභාවය. ඉතින් ඔච්චරද ලෝකේ. වෙන මොකක්වත් නැහැ. ඒක දිහා බලන වෙනද නම් මේ අපිට. ධාඩි දානවා කියලා ධාඩි දානවා ගහ ගන්න හිතනවා. දැන් නිකන් වීරු නාටකමක් දිහා බලලා ඉන්නවා වගේ. දැන් තමනුත් කොටස්කාරයෙක්. තමනුත් මේකට අත දානවා. දැන් මම මොකද දාන දාන එක කලින් පිටට වැක්කරේ. කලින් මුණින් නමලා තියෙන්නේ. ඉතින් කියනවා කිව්වට ඇහෙන්නේ නැහැ. ඒ මනුස්සයා ඉන්නේ වෙන මොනවදෝ කල්පනා. ඒ මනුස්සයා කියන්නේ අපිට ඇහෙන්නේ නැහැ. අපි ඒක අහන්න නෙවෙයි ඉන්නේ. අපි වෙන මොනවද කරන්නේ? ඉතින් මේ දෙක අතර මේ යන දේ බලනකොට ගැටුමමයි. ඉතින් ගැටුම ගැටුම බව දන්නවනේ ඒක සිද්ධ වෙන්නේ වර්තමානයේ. ඒ වර්තමානයේ මේ වෙන දෙයට නුරුස්නා හිත බාර කරන්න බෑ. එහෙනම් හරියටම Taman කියන දේ කාට හරි තේරිලා අම්බෝ කියලා කියන ස්තුති කරන වෙලාව තියෙන. ඒකට දැනගන්න මේ ඔය ඔය සම්නි කර බරු. තන්නේ කර බරු ඔය කතා කරන්නේ නිකන් බොරු සෝබනයක් ඔය තියෙන. ඕක ගණන් ගන්නත් එපා. බැන්නා වගේම තමයි. ඒ දෙකම ගණන් ගන්න නැතුව ඒ ඒ නාටකෙම හිතුවේ එයාට ඒ ඒක තමයි තියෙන රෝල් එක. එයාගේ භූමිකාව ලස්සනට රඟපාන හරියට වචනේ තාත්තිකව රඟපාන. එච්චරයි. ඉන්නහට මොකක්කත්ම ගන්න දෙයක්. ගන්න ගත්තා හෝ ස්තුති කරා දෙකේම තියෙන අම්මු මුලාව. අම්මුම අමු පට්ටතර දෙන්නේ. පට්ට බල තත්ත්වයක් තියෙන. ඉතින් අපිට ඕකට hina වුණ නැත්තම් මිනිස්සු කියනවා කිසිකක්කමක් නැහැ, හැංගීමක් නැහැ. නිකන් බලමිණියක් වගේ ඉන්නේ නේ. අපි තේලාට කට කනේ තියලා hina වෙලා ඕ බොහොම හොඳයි කියලා ආ බබා ඉවරන යන්නකො ඊ බාප්පා යන්නකො ඊගා එක නැන්නකො එයාගේ වැඩ ඉවරයි ඊගා එක්කනාව ඉති උච්චර ඒ නාටකමක් මේක බුදුරජාණන්ස කිව්වේ මේක මුලාවක් මුසාවක් කියන දැන් අපි ලොකු සංස් පාවිච්චි කරන්නේ මායාවක් කියලා. මායමක් කියලා. මේක මායමක් කියන වචන පාවිච්චි. එච්චරයි. අභිරූපණ රංගනය. අභිරූපණයක් කරනවා. ඒක දිහා බලනකොට ඒ කෙනා ඒක කරන හැටි, ඒක ඇඟෙන්න කරන හැටි, ස්ථාත්තික කරන හැටි බලනකොට පේනවා බුදුන් නෙවෙයි 10 දෙනෙක් කාට ගලවතයි බුදුහාමුදුර කෙනෙක් නෙවෙයි 10 දෙනෙක් කාට ඒ මාසේ සතිමත්තුවක් ගලවන්නේ ඒක කරන්න රඟපෑම. ඊයා එකයි Tamand බේරෝ කියන්නේ මේක හුදු රඟපෑමක් පමණයි. මේක හීනයක් රාත්‍රියේ දකින්න ඕකේ ලකුණු ගන්න යන්න එපා. අන්තිම නාට්‍යයට අපිට ගෙවලා තියෙන්නේ. මේ නාට්‍යෙට එකක් තේම රඟපාන්න ඕනේ එච්චර. ඊට පස්සේ මේක ශෝකාන්තයක් වුණා දුක්ඛාන්තයක් වුණා ගාන එකයි. ටිකට් එක එකයි. ඒ ගාන කියලා තින්නේ හැට ගන්න දෙයක් නෑ. ඒකට එතකොට බෑනේ තණ්හාව කොක්ක ගන්න. අපිට ආඩම්බරයක් වෙන්නේ නැහැ. කනගාටු නෙමෙයි ධවනිකාවේ නාඩගමේක ධවනිකාවක් එක ඉවරයි. ඊගාව ධවනිකාව ඒකත් අර වගේමයි. ඉවරනට පස්සේ ගන්න එකත් පෝෂා. ඒක දිහා බලනකොට කිසි තැනක පශ්චාත්තාප පශ්චාත්තාපයක් ආවත් නැවෙනවා. උඹ වලන්නේ කොනක් ගන්න හදන්නේ පශ්චාත්තාප වෙන ඕන නැතනකම්. උඹට සතුටු වෙන්න ඕන නම් සම්පූර්ණ සතුට වෙන කාරණා තියෙනවා. මොකද බුද්ධෝත්පාද කාලේ කියන්නේ ඔය මනුස්සාත්ම භාවය ලැබලා තියෙනවා. ස්කන්ධිවනාගේ හොඳට තියෙනවා. පැවිද්ද තියෙනවා. බණ ඇහෙනවා. කල්යාණ මිත්‍රෙ ඉන්න සතුට වෙන සතුට. නමුත් අදකින් දකින් දේ අරගෙන අනේ මට හිතවිලි එනවා. අනේ මට හද්ද එනවා. අනේ මට වේදනාව එනවා. අනේ මට වර්තමාන කියන්න බෑ කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකම් පශ්චාත්තාප වේදියත් කාටව කරන්නේ. දන්නවනම් මෙන්න මේ දෙකේ තමයි අපි පෙළන්නේ. අර මේ කල්ගෝ කල්ගෝ කුලන් කෑවට 7යි කුදු කුලන්ට 7යි කියලා නැති අහුණාට පස්සේ ගලේ ගහනවා. ඒ වගේ තමයි. ඒ දැනගෙන hina වෙනවා නම් මේ මුළු ජීවිතේම හුදු හාස්‍යයක් විතරයි තියෙන්නේ. ඔය කොච්චර සීරියස් අරගෙන කවුරු මේ ඩාඩිය දාන කටයුතු කරත් තන්නේ කර විහිළුවක් තියෙන. තන්නේ කර හාස්‍යයක් තියෙන. මම මේ කිසි කෙනෙක් පහත් කරන්න කතා කරනවා නෙවෙයි. එහෙම නැත්තම් මේ ජීවිතේ ජීවත් කරවන්න බෑ. අපි හරි වෙහෙසකටපත් වෙනවා මේ අනුන් අනුන් දෙන කදානුව වෙහෙස ගන්න ගිහිල්ලා ඒ වගේම නම්බු ගන්න ගිහිල්ලා අනුමුත් බෑ හිත ඇතුලෙන් දෙනවත් කන්නවා මේක නිපන් මුත්‍රාඥාන්සේ දක්ව විදිහට මේ මම ගීගයන් දිසල දාසේ නාටකංගනාව නටනකොට දැකපු දැක්ම තමයි තියෙන්නේ ඒගොල්ලෝ නටන වෙලාව පොඩ්ඩක් යහපත් හරිලා නැටුම ඉවරනට පස්සේ පොඩ්ඩක් බලන්න ආන්න එතකොට පේනවා එළිවැල්ලෙන් කෙලවර ආගෙන අර සංගීත භාණ්ඩ උඩ වැටලා තියෙන ඇట్లా ඉන්න හැටි හොඳට බලතේ කවුරු හරි තාම උනන්දුවෙන් ඇවිල්ලා මේවත් ඉදිරිපත් කරනවා ඒලා කර්ම හිතෙන අරමුණ කේන්ති කියලා දමලා ගහලා ගිහිල්ලා අතහැරලා යන හැටි වන්නකොට මේ බොහෝම වටිනාකමට ගෙනාවෙම ඒහා සමාන වේගින් දමලා ගහලා යනවා මේකට පොඩි අනුග්‍රහයක් නොදැක්කෝ එතකොට පේනවා මේ මිනිස්යාමයි අමතර වටිනාකමක් දුන්නේ මෙයාමයි පහත් උච්ච තත්ත්වයක් කෙරුවේ අපිට තියෙන පෙන්නන කොට පොඩක් අහක බලන්න පෙන්නලා ඉවරනාට පස්සේ පොඩක් බලන්න. එහෙනම් දැන් කෑම මේසෙදී කරන වැඩදී අහක බලන්න කැත කක්ක කරන වෙලාවද පොඩ්ඩක් බැලුවා. ආ උන්න උන්න නාලකම වෙනවා ෂෝක් එකට. අර කෑම කන වෙලාවේදී බොහොම උදාරුවට ඉන්න ඛණ්ඩ කිව්වට අර වැඩේට විතරක් හැංගිලා ගඳක් සුවඳක් අත දෙන්න තැනකට ගිහලා තමයි කරන්නේ. ඉතින් දෙක දකිලික නිකන් ආශිෂ්ට දෙයක් වශයෙන් තමයි අපිට ගන්න. ඉතින් නටාගෙන එනකොට පොඩ්ඩක් පැත්ත කරලා පැත්ත ගන්න. ගණන් ගන්න තියෙන එකයි තියෙන්නේ. ඒකට වෙහෙස වෙලා යනකොට බලනකොට අන්න අන්න කලසල ඒ කියන්නේ ඒතකොට දෙකෙම કૃතිම වාටි. දමල ගහන වෙලාවේ දමල යන දාකත් මැදයත් වෙනවා. දාක අනිවාර්යම අතිශෝක්තිය. ඒකම ඉදිරිපත් කරනකොටත් ඉදිරිපත් කරන අනිවාර්යම අතිශෝක්තිය. උන්න දෙක මඟ අරලා ස්වභාවය දකින්න මුලමදාග තුනම දකින්න. සමහිතින් බලන්න. ඒ සමහිතින් බැලීමත් ওই මධ්‍යයේ කියන වර්තමාන හිතපවත්තන කරන්න විතරයි කරන්න පුළුවන්. අපි මුලක් වෙලාට මුලමද බලලා අතාරින්න. නිසා ස්පර්ශ ස්පර්ශ සමුදය දෙක දකින්නවා. නිරෝධය දකින්න අපි නැහැ. අනබල හැමදාම පටන් ගන්න කවදාවත් ගෙවියන හැටි දකින්න බෑ. වේදනාව හැමදාම පටන් ගන්න වේදනාව වෙලි ගෙවියන හැටි අපිට දකින්න බෑ. වගේම අපේ හිත පිට යනවා අපි දකින්න අපෝ අරමුණට එන හැටි දකින්න අපි නැහැ. හැම දෙයකම නිරෝධය කියලා කියන්නේ වෙනද නොදැක්ක පැත්තක්. නිරෝධය දැක්කා නම් සංසාරෙ දිග නැහැ. අපි හැමදාම දකින්නේ සමුදයයි කාරණයයි විතරයි. පස්සේ පස්සේ සමුදයයි දකින්නේ. පස්සේ කියන්නේ ගැටුම ගැටුමේ හට ගන්න දකින්න. ගැටුමේ ඉවරයක් දකින්න බෑ තව 10ක් එනකොට මතුවෙනවා. එනකොට අලුත් එකට ගිහිල්ලා ඉවර කරන්න දකින්න. නිසා හැම දෙයකම වලිගේ පැත්ත මොනර අරනකොට පස්ස පැත්තේ බලන්න. අනේ ඒකට පේනවා මොනරගේ සෙල්ලම් කාර්යය. ඌ පෙන්වන්නේ නැහැ. ඌ හැසිරෙන්නේ මනුස්සයා යන යන පැත්තට කුණ දවදමයි. මොකද පස්සේ ඒ තරම් අජුවයි. ඔය මුද්‍රජානන්සි කියනවා ඤච්ඡම් බික්කවේ උම්මත්තක. ඤච්ඡම් උම්මත්තක මිදම් බික්කවේ ඤච්ඡම්. නටන්න කියලා කියන්නේ පිස්සෙක් මානේ. රුන්දමිටම් බික්කවේ ගීතං ගායනයක් කියන්නේ ඇඬිල්ලක් මානේ. ඒ නිසා ওই ගායනාවෙන් පස්සේ පොඩ්ඩක් බලන්න ඕන ඕගොල්ලෝ ගායනාව මොකද්ද කියලා. රංගපාගෙන නටාගෙන එනකොට එකක්. ඊළඟ පොඩ්ඩක් ඔළුව ඒත් ඉඳත් ඕන ඔළුව පාත් කරන ඉඳලා ඉවසුණාට පස්සේ පොඩ්ඩක් බලන්න. ඕනම සෙල්ලමක ඔය මේ උත්සවයක මගුල් ගෙදරක කැමමේසෙක ඉවසුණාට පස්සේ බලන්න දමල ගහලා යන හැටි අපි. ඒකට වෙනම කට්ටියක් ඉන්න ඕනේ. වැසිකිලි හොදන්න වෙනම ගාණක් ගන්න ඕනේ කට්ටිය. ටර්මේෂස් කරන්න ඕන තරම් ඉන්න කට්ටිය. ඒකට සුදු ඇඳගෙන මේ මොකද්ද ස්ටුවර්ට් කියලා ඇඳගෙන ලස්ස වෙනමම කට්ටිය ඉන්නවා. ඒක ප්‍රොෆෙෂන්. වැසිකිලි හොදන්නේ ඉන්දියාවෙන් කට්ටිය ගෙන්නන. ඕනම සෙල්ලමක වරුපල්ල තියා බලන්නකො. අඩිය පොඩ්ඩක් මේ නිරෝධය පැත්ත බලන්න. හැම එකේම තියෙන පුස්කාච්චේ පාවිච්චි නාස්තික ගතිය තියෙන ඔන්න ඕක බලන දවසට ඔක බලන මනුස්සයරු මේ සංසාරේ දුකයි කියන කතාවේ සංවේග උපදවන්නත් දෙයක් නෑ. හැබැයි ඒත් එක්කම අනික් ගමන ඇවිල්ලා කුඹලා වෙන්න නැහැ. මට මතකයි බුද්ධසිල ස්වාමීන් වහන්සේ කියනවා මේ ඒ ස්වාමීන් වහන්සලා ගියාලු මේ මිනිහක් කපන බලන්න. ලස්සන කෙල්ලෙක් පහපිල මැරලා. ඊට පස්සේ ඇත්තටම මේ තරුණ කාන්තාව නිසා නිර්වත් කරනකොටම රාගය දනවන තරම් ලස්සන කාන්තාවක්. ඊපස්සේ අපරාධ පරිවේශන අංශත් ඔක්කොම කල්ලිවල කැලිටි ඔක්කොම ගත්තයි කියලා. ඇතුලේ තියෙන බොක්ක ගත්තට පස්සේ ඉතින් තනි කර අඳුරන්න බෑ මේ කැලී ටිකේද මිනිහා ඉන්නේ මේ හැමේ යට තැකිල්ලේද කියලා අඳුරන්න බෑ. ඒ තරම්ම වැදගත් අංශ ටික ඔක්කොම එහා මේකේ කැවුත්යි, වකුගඩුවයි ඔක්කොම මේ පැත්තේ තියෙනවා හැමයි යට තැකිල්ලයි. ඉතින් එහෙම තිබුණාද අර වැදගත් ටික සීරම යූරියා බෑග් එකට දාලා විසි කරාලු ඉංජිනේරු ටික. ඊට ඉතුරු ටික තියෙනවනේ ඊට පස්සේ මිනිහ කැප ඉවරයි කරපු ගමන් යාළුවෝ ටික ආවා. යාළුවෝ යාළුවෝ පුරුදු කරලා ගහලා මහලා ලස්සනට hina වෙන්න මිනිහක් හදලා පෙට්ටියක තියලා අරගෙන ගියාලු ඊගා මරණ අමංගල්‍යකට විතර ලස්සන තියෙනවා. මිනි කැපුවට පස්සේ පේන්න පටන් අර ගන්නවා කෑලි අස්කරවසික මොන්න තරම් අජුවද්ද තියෙන්නේ. ඒ නැත්තම් කොච්චර විරූපද කියලා. නමුත් ඊගාව මංගල්‍යයට ඉව බෑ. වටිනා පෙට්ටියක තැම්පත් කළ මූණ hina වෙන්න හදලා පවුඩර් දාලා රෝස් පවුඩර් දාලා හරි ගසලා මිනිහ ගිහලා තියෙන ඊගාව එක පටන් ගන්න එක බොහොම ජයකට. මේ ඉවර වෙලා තියෙන එක ඒක බලන්න මොහොතක් අත්ත මේ ශාසනය කියලා තියෙන ඒක බලන්න. බලනකොට පින්නලේ මිනිහ කපල ඉවරනාට පස්සේ තියෙන ආජීව මිනිහට සකස් කළ සරසුවාට පස්සේ ඔක්කොම යාළුවෝ ටික උඩු කරේ කොච්චර ලස්සන කතාවද. ওই වගේ අන්දම මිනිහක් විතරයි සංසාරේ ගැන වෙන මොනක්වත් මේක ගන්න බෑ. ඒ නිසා මේක බලන්න බෑ අතීත අනාගත දෙකේ සැලෙන හිතකට අතීත අනාගතයේම සම්පූර්ණ ආස්වාදේ කරන හිතට මධ්‍යයට ආවත් ගොඩදාක් මාළුවෙක් වගේ ගහනවා. අන්තිේ තරම් අපිට අමතක වෙලා තියෙනවා. අන්න ඒකට ගැහෙන්නෙත් නැතුව මධ්‍යට ආවයි කියලා ආඩම්බර වෙන්නෙත් නැතුව නොතවරි නොගැලි යනවා කියන එක හරියට කඹේ ඇවිදිනවා වගේ වැඩක්. ඒක අකිංචනං අනාදාන මධ්‍යස්ථට ඇවිල්ලත් ඒක දෙයක් කරගන්න එපා ආදාහණය කරා. ආදාන ආදාන ගාහි කියලා කියන්නේ දැඩි කරලා ගල්ලන්නත් එපා. මට විතර මධ්‍යට එන්න පුළුවන් අනික සුද්ධයි මා කියලා එමෙකුත් නැහැ. අන්න ඒකට බුදුජානක කියනවා තම හම්බුනේ බාන තම් තම් භූමි මහා පුරිෂෝති. එහෙම මධ්‍යස්ථට ඇවිල්ලත් ඒකේ නොගැටි නොගැලී ගත කරන එකට මහා පුරුෂයි කියනවා. යෝගාවචරයට ඒක අත්දකින්න. මුත් යෝගාවචරයට ඕනේ මහා පුරුෂයෙක් කරගටි පුරුෂයෙක් වෙන්න. ඉතින් මහා පුරුෂයෙක් වෙච්ච ගමන් ආයෙ බිමට ගහලා නිකන් පුරුෂයෙක් වෙන්න උත්සාහ කරන ඇත්ත කරලා හයියෙන් හුස්මක් එම අරගෙන කැලී ටික තියෙනවද කියන බලලා ආයෙ භාවනා පටන් ගන්නවා. මොකද අර නැති වෙගෙන යනකොට අර මේ Nirodhe පැත්ත දැක්කම යනකොට ස්පර්ශ Nirodhe හෝ ආනාපාන Nirodhe හෝ තමයි වේදනා Nirodhe ඉතින් ඉන්නතු වෙනවා. එහෙම හිතවිලි සම්පූර්ණ නැති පාළුතනකට යනවා. ඒ වගේම සද්ද ත්‍රිගුණට තමයි නිකන් කොකුණයක් අතර දැම්මා වගේ, කෝෂයක් අතර දැම්මා වගේ සද්ද වලින් වදි නැති තැනකට යනවා. ඉතින් පුතුමාහාර කාලා ගන්න හින ගහච්ච සෝම් පිටිනියක් වගේ ගතියකට පත් වෙනවා. පාළු තනි වෙච්ච තැනකට. ඉතින් මේ Nirodhe දකින්න කියන බය තමයි ඔතෙන්දී අපි අද්දගන්නේ. එහෙම නැත්නම් හයියෙන් කුෂ්මක් කරගෙන අර තියෙන කැලී ටික අතපත දාලා බලනවා දැන් ආයෙසරයක් අර ඊගාසරේ නාටකමට කැලී ටික තියෙනවා කියලා. ඉතින් ඒ කවදා හරි එහෙම බලන්නේ නැතුව ඒ Nirodhe වෙද්දී තව වර්තමානයේ හිත පවතිද්දී නොසැලී මේක පැයක් මේක පැය දෙකක් තුනක් මට ඉඳ ලැබේවා කියලා ආය චේතනා පහල කරන්නේ නැතුව යනවනම් ඒ තියෙන රසය තමයි නිවන් රසය කියන්නේ. ඒක උගෝදෙනේ කවදාක රසයක් විදිහට බාර ගන්න. ඒකට හිතන්නේ ඊට වඩා හොඳයි. අයිස්ක්‍රීම් කනවා නම් ඊට වඩා චොක්ලට් කන්න තියෙනවා නම් ඊට වඩා හොඳයි. චිත්‍රපටයක් බලන්න තියෙනවා නම් කැන්දා බුලත්තක් කන්න තියෙනවා නම් චුයින්ගම් එකක් කපන්න තියෙනවා නම් අර වෙලාව මොනවා හරි එකක් කල්පනා කරගෙන ඒ නිසා ඇත්තටම මේක වියදම් අධික දෙයක්වත් දුර්ලභ දෙයක්වත් නැති දෙයක්වත් හිග දෙයක්වත් නැහැ. ත්‍රිුණාට නොසලකෙල්ලමයි තියෙන්නේ. කෙනේ කිරිල්ලමයි තියෙන්නේ. මධ්‍යයට හැමදාම අපි කෙනේ කරනවා. ආයාසයෙන් ඉපදුවාට මධ්‍ය එනකොටම බයක් ඇති වෙනවා. හිරිකඩු පිපෙනවා. සහ මඟ හීන් දාඩි දානවා. ඉතින් කරන්නේ ආය දන්න මැදි අතීතේ වනාගත දීන් දාන එකයි කරන්නේ. ඒ නිසා මෙතන තියෙන මේ අවිද්‍යාවේ මුවහා කරන ගතිය, මුලා කරන ගතිය හාස්‍යයක් විතරයි තියෙන්නේ. ඒකේ බීජණයක් නැහැ. බීජණ කරන මොනම ගතියක්වත් නැහැ. හාස්‍යයක් තියෙන්නේ. හැබැයි හාස්‍ය දැක්ක නැත්නම් බයක් ඇති. හාස්‍ය අල්ල හාස්‍යට අල්ල ගන්න බැරි වුණොත් චකිතයක් පහළ වෙනවා. බයක් අනිත්‍ය භාවයක්, අනුතුරුදායක තත්ත්වයක්. ඉතින් ඒක නිසා වෙන්නේ නැතුව දවස් 7 8 භාවනා පුරුදු කරන්න. 7 8 පස්සේ කියලා ආයෙත් හොදෝ තමයි දාන්න පුළුවන්. අර 7 8 දී සාමාන්‍ය මට්ටමට අරන් දෙනවා. ඊළ ආයෙත් දාගන්න. ආයෙත් ටික කාලයක් ගිහලා ඒ ගියා මේ ගියා කියන්නේ ඕන ආයෙත්. ආයෙලා ආයෙත් ටිකක් කරනවා. කොහොම කරනකොට ටිකක් පුරුදු වෙනවා. ඒකත් මට අයිති මේකත් මට අයිති කියලා නිකන් බොහොම කලාතුරකින් කෙනෙක් අර මධ්‍ය ප්‍රතිපදා ධ්‍යානට ඒක ප්‍රකෘතියක් කරගන්න යන ගෝධනේ ප්‍රකෘතිය කරගන්න ගන්නේ අතීතනාගත දෙක තමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වතුර තිබහ වෙලාවේදී වතුර බොනකොට ඒකේ පිපාසය සංසිඳනවනේ. වතුර පිරුණාට වතුර තිබා ගියාට පස්සේ වතුර උගර බොන්න බෑ. අර වගේ පිපාසය නැහැ. බොන්න පුළුවන්. නමුත් අරගේ වතුරට ආසාව නැහැ. ඒ හොඳට බඩගින්න වෙලාවේ බත්තයක් වතුර හම්බෙන්නට හරි සතුටුයි බලවෙන පිට දෙක තුන පිටු ගන්න මතක නැහැ කන. ඒ බඩ පිරුණට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා. ඒ වගේ තමයි මේ හිතවිලි වලට ඇක්ටි වෙන්න එන්න දෙන්නේ. එන්න දෙන්නේ ඉස්සෙල්ලා තමයි සතිය අඳුරගන්න. අඳුරගන්න මේ එන්නේ හිතවිලි සද්ද නෙමෙයි වේදනාවක් නෙමෙයි මූල කර්මත්තන හිතවිලි හොඳයි. මේ හිතලා ගත්තේවා නෙමෙයි චෝදනාව චේතනාවේ ඔය එන්නරින් ආවට පස්සේ අපි ගණන් ගන්න කීටියොත් හිතවිලි ඇක්ටි හැලෙන්න පටන් එහෙම නැත්නම් ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ. ගහේ තියෙන කුරුම්බා අත ගන්න තියෙන පොල් වෙන්න ඉඩ තියෙනවා. ගහට කනෙක් කරති නිසා. නමුත් මේක වෙලා තියෙන හිතවිලි ආවට ගණන් ගන්න එතකොට ඇටි හැලෙනවා. ඇටි හැලෙනවා කියන එක දන්නවනේ. පොල් මලක බර ගාන කැටි එනවා. ඔකෙන් කයි දෙක හැටෙන. අතකොම ඇටි හැලෙනවා. මේ ඇටි හැලෙනේමට මේ අපි පස්චාත්තාප වෙනවා. මේ හිතවිලි රාග එකක්, ද්වේෂ එකක්, මොහ එකක් කියන එකට උපන්න සාධක දෙන්න හදනවා. මේ යන් මං මේ යන මට කඩලුමටද කියලා. අල්ලන්නේ. හැටි අල්ලන්න එකයි තියෙන්නේ. ඊට පස්සේ හිතුවේ කරගන්න දෙයක් නැති වෙනවා. ඒක කොක්ක වැදුනට මේ පැත්තේ කොක්ක නැහැ. ඉතින් වේදනක් එනවා. ඕක හොඳයි. උඹට කකුල් දෙක කකුල් දෙක අරලා දෙන්න. පරිංගේ කකුල් දෙක අරලා දෙන්න. ඒ සක්මන් කරන්න සක්මන් කරලා දෙන්න. ඉවරයි. ඊට පස්සේ අර වේදනාවට ඇවිල්ලා ළඟට මේ අයිතිවාසිකම් කතා කරන දෙයක් ඕ අnder පාන්න උලුප්පන්න දෙයක් නෑ. ඉවරයි. ඊට සද්ද හැපෙන කමන්නේ නැහැ. මට නෙවෙයි කතා කරන්නේ. දැන් දෙන්න. ඊට පස්සේ එනවා තැනකට වත් බීලා වත් බඩ පිරිච්ච ගතිය වගේ. බත් කාලා බඩ පිරිච්ච ගතිය. ඒකට ආහාර ගවේෂණ දුක නැහැ. වතුර හොයාගෙන යන දුකට වතුර තියෙනවා. කිං කෛරා උද පාණේන ආපාතේ සබ්බදාසියුම් කියලා ඒ සර්වඥාන්සේ මතක් කරලා තියෙනවා මේ පැත්තකින් යන කතාවක්. මේ පොයින්ට් එකට එනවා සර්වඥාන්සේ ආනන්ද සංස්කෘතික උග්‍ර බමුණු ගමකට. ඒ බමුණට දෙන්න බෑ මේ සර්වඥාන්සේ ආපහු කවුරු හරි ඒ පැත්තට හරව ගන්න. ඒ නිසා වහුණු කරන්නේ ලිංග වලට ඔක්කොම පිදුරු කරනවා. පිදුරු කරලා වතුර නැති කරනවා. ඉතින් සර්වඥාන්සේ මේක දැනගෙන ආනන්දහන් කියන ආනන්ද වතුර තිබයි. ආනන්දහන් તો කියලා ගන්නවා ඔක්කොම ලිංග හොයන්න බෑ. පිදුරු කරලා පිදුරු කඳු කොට ගහලා. පේන්න තියෙනවා මෙතන ලිංග වැඩ කරලා ඇති කියලා දැන් පේන්නේ නැහැ. ඔක්කොම වහලා. කියන ස්වාමීන් වහන්සේ මේ එක තැනකවත් ලිඳක් නෑ ඔක්කොම මේ මිනිස්සු මොකක් හරි අපිට කෙනෙක්මක් කරලා තියෙනවා වහලා දෙනවා. ආනන්ද හොඳයි කියලා කියනවා ආනන්ද වතුර තිබයි. ආයසරයක් කන දාමු කියන පාත්‍රයෙන් ගිහින් බලනකොට මේ මිනිස්සු කරලා තියෙන වැඩේ ලිඳක් වතුරක් මොකක්වත් හොයන්න බෑ. ඒ තුන්වෙනි හැටට ගිහිල්ලා හම්බයි කියලා ටික දාගෙන ආනත වතුර දිවහින් කියලා. ආනන්ද සෝන්ති කියලා යන පාරක් ළඟ කියලා ඉඳක් ආගෙන කල්පනා කරනවා රබත්නාසේ කොච්චර කාලයක් පාරමිතා පුරලා තියෙනවද කී ගහකට අල්පක් අතර උණකන් අතර පහල කරා. ඒ නිසා උන්වහන්සේගේ තෙදක් ශක්තියක් නැත්තම් මට වතුර පහල වේවා කියන කුල්පතුමා කියලා පිටුරු කන්න පාන කළා. පහවිද ගත්තාම වතුර ගන්න ආනන්ද අමරට දැන් හරියි සන්තෝසයි. අරගෙන ගියාට පස්සේ බුදුහාම කියන ස්වාමීන් වහන්සේ කියන ආනන්ද වතුර බීලා පිපාසය සංවිධිච්ච එකට මොකට දාන්නද වතුරින් ඇති වෙඩි කියලා. අච්චර මහන්සලා ගෙනාවු වතුරට බුදුහාම කියන්නේ එහෙම. කිං කෛරාවුද පාණින ආපාතේ සම්පදාති වතුර හැමදාම පිරිච්ච මට වතුරින් ඇති මොකක්ද ඒ කියන්නේ ආනන්ද උඹ දැන්ද බුදුගුණ දන්නේ කියලා අහනවා. ඔබට ඌව සිද්ධ වෙනවලු බුදුහාමර කවුද කියලා දැනගන්න කියලා. වතුර නැති පීවාස කෙනෙකුට නම් අම්මේ අර පාත්‍රේ ලොකු වටිනාකමක් තියෙනවා ආනන්දාංගක වතත් වටිනාකමක් තියෙනවා ලොකු දෙයක් කිනෝ වතුරෙන් පිරිච්ච මට ආනන්ද වතුරෙන් ඇති කලේ මොකක්ද ඒ වගේ කිසිම නාඩගමක ගතියක් නැහැ අපි ඒකට වෛරයෙන් හෝ තරයෙන් කොක්ක ගැහුවේ නැත්තම් ආසාවෙන් හෝ වෛරයෙන් කොක්ක වදිනේ ඒක තමයි ඒකට වටිනාකමක් ඒක ආසාවෙන් සහ තරයෙන් කොක්ක ගැහුවේ නැත්තම් ඒක ඇති හැලෙනවා අපි වෙන්නේ වඳ වෙනවයි කියලා නිකන් ඒවා ලැත්තන ලොප් වෙනවයි කියන්නේ ඇටි හැලෙනවා කියන්නේ ඇටි හැලෙන එක විතර ලස්සන දෙයක් නෑ ජීවිතේ බලන්න. ඕන කෙනෙක් විභූෂණ දාගෙන ස්තුති කරන්න ආවත් ගණන් ගන්න තු ඉන්නේ. කොච්චර හැරෙන් බලින්න ආවත් හොඳට මේ ළඟදී සිද්ධි හතරක් පහක් මට ආරංචි වුණා. ඒ යොසල් මිනිස්සේ මට ඇවිල්ලා කියනවා මේක නම් සංස වෙන දණන් එක්ක ගහනවා එක්ක දුවන. මොකක්වත් නෑ හොඳටම සර විශ්ේනවා ගිනි විශ්ේනවා. ඒල බණිනවා. කරුණ අසාධාරණ තුච්ච ඒ තරණ කලපෙන්නේ නැති බැන් ලැබයි. ඒ වගේම අනිත් පාටියක ගණන් ගන්නෙ නෙමෙයි. හැබැයි යාට සැකයි මේක හරියයි කියලා ඉගෙන ඒ තරම් මේක නැතිලා. ඒ නිසා ඔය ඕනම දෙයක අපි ඇඟේ ගෙනල්ලා ඉල්ලන්න හදුවට ස්තුතිය හෝ තරහව නැත්නම් දෝෂාරෝපණේ අපි ඒකට දෙන කොක්ක හැටියට තමයි එල්ලෙන්නේ. අපි කොක්ක නැතුව හිටියොත් එල්ලන්න තැනක් නැහැ කියලා. නිසා අනවශ්‍ය ස්තුතියන කොටත් කියන්නත් එපා නිකන් ඕන නැති බොරු කතා ඕනේ වැඩක් නැහැ. මොකද මේ මනසට ඒ වමන යන්න දෙන්න ඕනේ. නැත්නම් එයාගේ බඩ ඇතුලේ ඕක කරේද පැහැවෙනවනේ. එනිසා ඒ වමන කරපොත් හැබැයි අත තියක්. කවුරුද බණිනවනේ? හොඳටම බයින තමයි අදාළ නැහැ. ඒත් ඒක එලි කරන එක මනසට ලාභයි. මට ලොකු දෙයක් ඒක ඒ අඩුවක්ම අරයට හොඳ දෙකක් කියලා ආවේ කියලා. ඒ ලොකු සතුටක් තියෙන වැඩකට කරන්නේ බැලලා තියෙන්නේ. ලොකු සතුටක් තියෙන අකුසල් වෙනදන දෙකට මම ඒක බලන්න යන්නේ නැහැ. අපිට තියෙන්නේ තමන් පරිස්සම් වෙන්න. ඒකල ගියාට පස්සේ මනසේ පස්සේ දැසි බුලත් අත කුට්ටන්න තුන් සැරයක් ඇවිල්ලා වැඳලා සමා ගන්නවා. මේ ස්වාමීන් වහන්සේ සමා වෙන්නේ. එතකොටත් එපා. බත් දැනගනි මට බන්නේ ඔබට කවදාත් හරියන්නේ ඒ ඕනෙත් නැහැ. ස්තුති කරන්න ආවත් මොනවද කියන්නේ නැත්නම් ස්තුති කරලා ගිය ගමන් තාසරි තියම්බයි. මම මෙච්චර කරලත් මට මෙහෙමයි කියලා. ඔය ස්තුති කරන්නේ වෙන මොකටත් නෙමෙයි. මොකක් හරි ඡන්දයක් ඉල්ලන තමයි. ඒ දෙකටම අපි දෙන කොක්ක නැත්නම් අපි දෙන මේකෙන් තමයි වැටෙන්නේ. ඒක දකින්න එක විතර සංසාරේ ලස්සන දෙයක් ඇත්තට යෝගාවචරයට විතරයි ඒක කැපේ ඒත් මං සුද්ධ වශයෙන්ම කියන විපස්සනා යෝගාවචරයට විතරයි. කද්දාක සීලවන්තයර සමාධිවන්තයර මේක අහුවෙන්නේ නැහැ. විපස්සනා කරන එක නේද අල්ලත හැකි. අල්ල ගන්න පටන් ගන්නතර පස්සේ උලේ හිටියත් පිළේ හිටියත් ගෙන්ද කම්පලේ හිටියත් කවුරු ඇවිල්ලා මොන જાතිය නටවන්නේ කියලා රිමෝට් කන්ට්‍රෝල් එක අහන්න තියෙනවා. එහෙම මේ බොත්තම් තද කරාට වැඩ කරන්නේ. මිනිහා වැඩ කරන එක මිනිහා කොහොමද කරන්නේ? කාටවත් නලවන්න බැරි නෑ. ඉතින් ඒකට මිනිස්සු හරි තරහයි නාසලු රහනතු ගුණාර හරක් කරය තරහ. ඒක කනහයට අහන්නේ. ඒක තමයි විමුක්තිය කියන්නේ. ඒ කියන්නේ ඔලොමල විමුක්තියක් නෙවෙයි. එහෙම නැත්නම් කියනවා නම් සදාචාරයක් නැති විමුක්තියක් නෙවෙයි. මෙන්න මේ තරම් සැහැල්ලු ලෑසි මේ සරල දෙයක් මේකේ තියෙන්නේ. ප්‍රතික්‍රියා නොකර සිටීමක්. එහෙම නැත්නම් අයිතිවාසිකම් නොකිය සිටීමක් අපිට ඒක උරු කරලා නෑ. අපේ දෙමාපියෝ අපේ අධ්‍යාපනයේ අපේ සදාචාරයේ කියලා තියෙන්නම වහා ප්‍රතික්‍රියා කිරීම. වහා කඩා වැනීමක් ඉතින් හරි වෙහෙසක ගත කරන්නේ. අපි විතරක් නෙමෙයි සම්බන්ධන අනෙක් පාටිකත් ඒක. ඊට ලෝකේ ලෝකේන පොත්පත්වල තියෙන්නේ ওই ගැටුමයි. අන්නේදී අපන්නේක ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදාව ඉන්නවනම් මේ ලෝකයට අල්ලන්න බැරි වෙනවා. සිප්පණියට අල්ලගන්න බැරි වෙනවා. මුළු ලෝකයම බලා ඉන්නේ ඕකෙන්. කෙනෙක් බලා වෙන්නේ කරපු ක්‍රියාවෙන් තමන්ට සම්පති ලැබීමක් ලැබෙනවා කියන්නේ ප්‍රතිචාරයක් ප්‍රතිචාරයක් ඕනෑම දෙයක් ප්‍රතිචාරය බලාපොරොත්තු වෙන්න කරනවා කියන එක වෙන්නේ වෙන්නේ එහෙම දේවල් නෑ එතන නිහඬ වෙච්චත් අපි හිත බලාපොරොත්තු කියලා දුන්නත් යමක් කරලා දුන්නත් යමක් ප්‍රතිචාරය අනිවාර්යෙන් අපේ හිත බලාපොරොත්තු වෙනවා හිත කියන කතාව දැන් ගන්නට ඒක ප්‍රතිචාරය බලාපොරොත්තු චර්ච ගහතෙන් කියන්නේ ආනන්ද මහත්තයා අපේ මතලම් පාරවල් හදලා ඔක්කොම වැඩ කර කර හිටියා. වැඩ කරගෙන මට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ අපේ විදිහට වඩාලා දානයක් දෙන්න කැමතියි කියලා. කොයිද වෙන්නේ? ඒක කරන්න බෑ. කැමති නම් පින්ද පාසලේ ස්වාමීන් වඩාම නෑ. කමන්නේ කියලා මම ඒ ස්වාමීන් වහන්සේ කමන්නේ. බොහොම සතුටින් කියලා වඩින්නක බෑ. දැන් කියපු දාසෙම පුදුම තරහක් කියලා මට ලියුමක් කියලා තිබුණා ඔබ වහන්සේ මේ පොහොසත් නැයෙන් දායකයන් විතරද සලකන්නේ අපි දුප්පත් නිසා අපේ ගෙවල් වලට නොයනේ අවුරුදු 5ක් මම වාසලා උපස්ථාන කරා ගෙදෙට්ට පිරිසුදු සංඝයා වහන්සේ නමක් වඩමලා දානයක් දෙන්න කියලා ඒකත් අපිට කැප නැති සාන්ති මම කොහොමද කෑන්ට උත්තර මට මේකට සාංශිකෙන් උත්තර ඕනේ කියලා ඔය මේ උත්තරේ දාත් තුන සමහර ඇත්ත ඉඳ ගන්න වෙලාවක් නැත වැඩ කළා තියෙනවා ඉතින් මට එතන ඇත්තටම මේ මොකද බොක්කෙම නේ කරලා තියෙන මේ කියන බොරුත් නෙවෙයිනේ ඊපස්සේ මම අර අමාබින්දු පුතේ ලොකු සංස්කෘතිකේ පාඩයක් උද්දුත කරලා ඒකේ කියලා තියෙනවා මේ අපේ අරණියට ආවේ අපේ විමුක්තිය සලසගන්නයි ගමේ හාමුදුරුවෝ අනිවාර්යෙන් අපිට වැඩිය සාසන වැඩ කරනවා අපිට වැඩිය දැනුවත් තියෙනවා අනිවාර්යෙන්ම අපිට වැඩිය කර්මවන්තයි ඒක හොඳට මතක තියාගන්න අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා කරුණාවන්තයි ගමේ හාමුදුරුවෝ එහෙව් තියේදී තුන්වහන්සේලාට ගිහිව සලකන්නේ නැත්තේ සාන්ත නැති නිසා සාන්ත පැවතුම් තිබුණු ගමන් ගිහියෝ මේ අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාගෙන් ගමේ හාමුදුරන්ගෙන් කරන්න ගන්න වැඩ බලාපොරොත්තු වෙනවා. මේක දෙපැත්තට පිරීමක්. අතුරුන් සදා ගැනීම. කර්මා කරලා මේ වැඩේ කරන්න. අපි ආවේ එහෙම පිනවන්නවක්වත් මේක බලාපොරොත්තු වෙන්න එපා කියලා මම ආනන්ද ලීලේ මෙන්න ආනන්ද මම ලියපේ කක් නෙවෙයි ලොකු සාංශේ ඔබ වහන්සේ මට කියලා තියෙනවා ඔබ වහන්සේ මේ දුක් කරන් කරවති දුද්දතන් දදාදී දුක්ඛම කමති කියලා කියන කල්යාණ මිත්‍රේ ගුණ වශයෙන් කරන්න බැරි දේවල් කරන්න පුළුවන් වෙන කල්යාණ මිත්‍යා කරන්න බැරි බැනුම් අහන කෙනා කල්යාණ මිත්‍යා කරන්න බැරි ඉවසන එක ඔබ වහන්සේ කෝවා. කියලා ලියලා තමයි කො මෙන්න ආනන්ද කරන්න බැරි දීපං කරපං බලාපොරොත්තු වෙන්න. ඒ තාන තේරුම් ගන්න බෑ. ඈ? අනගයිද චිත්ත. ඉතින් මම අර ලොකු සංලිය මම කොහොමද මට ඇත්තටම මේක ඉඳගෙන ඉන්න බෑ මට ඇත්තටම වැඩ. මොකද මට මුඩු එක මම කොපි කරා. කොපි කරලා ආයෙත් ෆොටෝස් ඇඩ් කරලා කරලා කිව්වා මේක අමාරුයි ආනන්ද ඇත්ත මම ඔබ ගැන අනුකම්පා කරනවා මේක අමාරුයි උදව් කරලා යට හිතින් බලාපොරොත්තු වෙන සිල්වත් ගුණ තාමතු කෙනෙකුට ඉන්න පාටයක් දෙන්න නරක දෙයක් නෙවෙයි අවංකවම ගිහියෙක් ඉතින් බලාපොරොත්තු මොකද ලොකු සංසේ කොච්චර ඈතට කල්පනා කරලා අපිට යතු දාලා පෙට්ටි හැදලා ලොක් එක අතට දීලා ගිහිල්ලා තිනවා යතුට අතට දීලා ගිහිල්ලා තියෙන්නේ පරිස්සම් වෙලා මේකෙදී කියන. ඉතින් මම ඒක ලිව්වට පස්සේ මගේ අදහසක් නෙවෙයිනේ. ඒ නිසා ඕනම කෙනෙක් ওই සාසනේ වුණත් කරන්නේ ඇති අදහසක් ඇති. ඒකට පොඩ්ඩක් තට්ටු කරන්න ඕනේ දෙල්ලම් බලන්න. ඒ වෙලාව ඇත්තට වැරදි. පැහැදිලි කළ දෙන්න යන නරකයි. ඒ ලයි කරබන් නිකන් ඉඳ තියෙන යාත්‍රා දිනු අපි පරාදයි කියලා කර බලිනකොට පහු වෙනකොට තියෙනවා කේමන්ද සාංශේ දෙන්නෙකුට තුන්දෙනෙකුට බැන්නා. කතාව මොකක්වත් නැහැ පොයින්ට් බ්ලැන්ක් බයි. ඔය ලින්ක් අපල හරිගස්සපු ලිනුණු මාත්‍යා කියලා තිබුණා අපිට සංගීකයකට සංඥාවක් නැහැ කියලා. කරබන් ඉඳලා තියෙනවා. සාංගීට ඔක්කොම බඩු කරලා ඇති කියලා සංඝයාත් ඇස්සලා නැතුවට දුවගෙන ආවිල්ල වල කේමන් දහම ප්‍රලඟට ඇවිල්ලා කියලා කියනවා කෝ සංඝයා මහත්මේ මේ මේ තැන් තැන් වලට යන සංඝයා මෙහෙ නෑ මේ බලාපොරොත්තු වෙන තිබා අතකොට අර බඩුත් ත්‍රියට ඇවිල්ලා සංඝයා අතරමකුත් ඇවිල්ලා පස්වෙනි සංඝයා එනකන් ඒගොල්ලෝ බලන්නේ දායකයට මොනවත් නැහැ ඉතින් ආයෙ මුළු දායක සභාවේ යෝජනාවක් ගත්තා අපි ලොකු ස්වාමීන් වහන්සේ දායකයන්ට නිග්‍රහ කරනවා ඊට පස්සේ ඒක මම මැරෙනකම් මම මේක කළා මැරෙනවා කමන්නේ ඒතර මන්නේ බලමුනේ මම අද දුන්නා නම් ඉස්සරහින් නායක හම්දුත් තමයි. කරන්න දෙයක්. පස්සේ තීරුම් ගන්න අවුරුදු 5ක් අය කියලා. ඊට පස්සේ එල්ලවඳලා කිව්වා සමාවෙන්න සාරණාත. උභාෂ ප්‍රතිපත්තියේ හිට බව තේරෙන ඒ වෙලාවේ මට ඇත්තටම රිදුනා. තාමත් ඒ වෙලාවේදී රිදෙන නමුත් උභාෂ ප්‍රතිපත්තිය කියන බව දැනුම් තේරෙන්නේ කියලා ලොකු සංඝ කද්දාක් හදන්න කියෙත් නෑ එන්නේ කියලා කිව්වෙත් නෑ. අපේ ලොකු සංඝලා අපිට දීලා තියෙන්නේ මේකයි. ඉතින් ඒ දායකව හිතනවා ඒගොල්ලෝ කරන උපස්ථානේ මේකත් එක වංගු කරනවා. මෙතන තියෙන්නේ එකක් නෙවෙයි අපි ඔය සුවත වෙලා කතා කරන එක වෙනම දෙයක්. අමාරුවෙන් තමයි අපිත් මේක කරන්නේ. ඒක හැමෝම යන ඉතින් මේ මම ඉතත් ආනන්දට කතා කරලා කිව්වා ආනන්ද ගණන් ගන්න එපා මමනේ කතා කරන්නේ ගණන් ගන්න එපා නෑ නෑ නෑ මම ඒක ගණන් ගන්නෑ කියලා කිව්වට මම දන්නවා උන්ට ඕව හිත කීරි ගහලා තියෙනවා අවුරුදු මේ සාධනික කියලා කලකිරීමක් තියෙනවා කියනවා කියනවා කියලා ඒකකොට සාධනික කියලා කියන්නේ කලකිරීමක් ඇතුණා කියන්නේ අපි සාධනික ඉස්සරහ ගිහුවා නේද නමුත් අපි බේරෙන්න බෑ ඉස්සෙල්ලා තියෙන්නේ උඹ පරිස්සම්යක් කියන එක. ඔක්කොම ලයික් කරන්න බෑ. ඉස්සෙල්ලා කියන්නේ මඩ කොටේ ඉන්න මිනිස්සයා තව මඩේ ඉන්න කෙනෙක් අය උඹ කොට වෙලා හිටපන්. කොට වෙලා වේලිලා ඉන්න තැනට ගිහලා පුළුවන් නම් සිවුරක් දාලා හරි සිරලනුවක් දාලා කොට ගන්න. උඹ මඩේ ඉනගෙන උඹ හිත නරක කරගෙන ඒක හදන්න යන්න එපා. ඒක තරුවක් යන හැටි කරන්න. ආදී සමාසන සම්බුත් සම්බුත් සංගීත කියන්නේ චන්ද්‍රෝපෝ මාවනේ. චන්ද්‍රෝපමාව. එහෙනම් ආදී සමාව කියලා කියන්නේ හඳ හරියට නිලින් දකින්නවා හඳ ලින්දෙන් දකින්නටත් වැඩිය ගැඹුරු ලිඳයි හඳේ උපමාවයි කියලා කියනවා ගිහියොත් එක්ක සහ ඥාතියොත් එක්ක වැඩ කරනකොට ලෝකයා රාත්‍රියට හඳ පානට හරි ආදරේ. හඳ සාන්තයි. හරි ලෝකේ නිවන සුළුයි. ඒ නිසා ලෝකේ හැමදාම බලාපොරොත්තු වෙන හැමදාම පායනවනේ. හැමදාම 15කම තියෙනවනම් ලං වෙලා පායනවනම් කියලා හැමදාම බලාපොරොත්තු වෙන. ඒක තමයි පැවිද්දක් කරේ ඥාති හරි කැමතිලු හැමදාම නමුත් හඳ කවදාකවත් නෑ පොළවේ ඕනකමට එයා වෙලාවකට වැඩි වෙනවා වෙලාවකට අඩු වෙනවා එයාගේ තාලේ තියෙන දුර වෙනස් කරන්නේ සමාන දුරකින් ඉඳගෙන වැඩ කටයුතු කරනවා ලෝකයා කැමති බව දන්නවා කැමතිලට කිට්ටු වුණොත් අර ඔය කක්ෂේ කැඩුනොත් ඉවරයි ඒ කක්ෂේ නැද්දත්තු කරන තමයි කරන්නේ නිසා පැවිද්ද දැනගන්න ඕනේ ලෝකයා ඥාතියින් වගේ Taman හඳ වගේ Taman චර්යා අධිකටම කරන්නේ Taman ඕන වෙලාවට පුර වඳට යනවා හොරට ආව හඳට යනවා ලෝකෙට ඒ සාන්තිය දෙනවා කවදාකවත් ලෝකයාගේ ඉල්ලුම් හොටන්නේ නැත්නම් ගැඹුරු ලිඳක් බලනකොට බලනකොට ගනුදෙන සඳහන් කරලා තිනවා ගැඹුරු අගාතිය අධ්‍යා බලනවා ඉස්සලා හොඳට පැතිරිලා කකුල් අතපය හොඳට අල්ලගෙන කුණ්‍යක් කරගෙන බෙල්ල විතරක් දාලා බලලා බෙල්ල ගන්න කියලා අපෝ ස්ලිප් වෙලා ගියොත් ආයේ දෙකක් නැහැ ඒ වගේ ගිහියොත් එක්කයි ඥාතින් එක්කයි වැඩ කරනකොට වැටුනොත් ඒ එක්කෙනෙකුට තොසවට බෑ නිසා තමන් පරිස්සම් වීම තමයි ඒකෙදි කරන් තියෙන. ඒකෝට ඒ වෙලාවේදී ශ්‍රද්ධාවන්තයක ශ්‍රද්ධාව නැතිනවා නේද? වැඩියෙන් තියෙන ශ්‍රද්ධාව පිළිුණා නේද කියලා කිත. අපි පරිස්සම් කළා පස්සේ අපිට කරලා දෙතයි. ඒ වෙලාවේදී අපි දුන්නොත් ඊට පස්සේ මුළු පාවා දුන්නා වෙනවා. පරිසරයෙන් පාවා දුන්න ඉස්සරහට යන්න බැරුව. දැන් මම දන්නේ ඔය ගාක් ඔය ලොකු හම්බුන්ට වෙලා තියෙන මේ ණයට ණයට ජීවත් වෙන. මිනිස්සු ගොඩාක් උදව් කරලා තියෙනවා. ඉතින් කියන දේ බෑ කියන්න බෑ. ඉතින් බත් කාලා දක්ම දින්න වෙලාවක් දෙන්න. පැය 3 ඉඳලා භාවනා කරනවා. ඉඳගෙන ධර්ම සාකච්ඡා කරන්නේ. කොහේ හරි ගමනක් යනකොට පිටිපස්සෙන් දුන්න සිවුර ගන්නලා වේලන්න තැන අපේ. ඊගාට උදේ පාන්දර නැගිටපු ගමන් යා. කිසිම තැන නැහැ. ඒගොල්ලෝ හිතනවා මම අර ස්වාමීන් වහන්සේක දාණි ගත්තම ගිල පැතුම සාකච්ඡා කළා. අනේ මට තේරෙම කියලා දුන්නා. කල්ප විනාශයත් කියලා දුන්නා. කල්ප ඇති වෙනදි කියලා දුන්නා කියලා ඇවිල්ලා පුරාජයට කියනවා. අර හාමුදුරන්ට දෙන්න වැඩක් නැහැ ඔයිට. මොන කරන්නේද? ඉතින් කලින් උදව් කළා තියෙනවා. අහකට පස්සේ ණයයි. ඉතින් අදපන් වෙයි පුතා. ඒ වෙලාවට ඉතින් කියන්න සිද්ධ වෙනවා මේ සීමා ඔච්චරයි. ඒ කඩලා දාගන්න බැන්න හරියම. නැත්නම් යෝග වෙන්න අවශ්‍ය දේ තියෙනවා නේද? බුදුහාමුදුරුවෝ මූලික මේ පින්න වාතයෙන් මේ උපමූල සේනාසනේ ඒ මට්ටමේ හිටියනම් ඔය කියන ගොතෙන්ද එන්නේ නැහැ. ආර්යවංශ ප්‍රතිපදාව ගියාන ලද්දේන් සතුටු වෙලා ලද්දේන් සතුටු වෙන ගුණ කතා කරලා ලැජ්ජේ සතුටින් පිළිවෙන්න අනුන් පහත් කරන්නේ නැතුව ඒක දක්ෂ වෙලා කටයුතු කරා නම් ඔය දායක ඇදෙන මොන බඩ කඩත්තු දෙනත් කියාගන්නේ කොහොම නැති උනා කියලා අපිට පාඩුවන්නේ මං කියන්නේ නිස්සාරණට දාන දෙන්නේ නැත්තම් අපි පින්න වාදී කිව්වොත් මොනසුලියක්ද කියලා හිතන්න ඔය දායක සේරම තරහුනේ කියන්නේ තුන් දිහටම තරහලා අපි වෙලති කියනවා අපි විසිනම පින්න වාදී බලන මොන තරහ සිරියාවද කියලා මං එන්නකම් බලන්නේ නේ මම තරහ වෙලා යනවා පළච්චා අනේ මේ මිසක දෝෂයක් නෙමෙයි අපිට දෙයියන්න පුදුනගේ තරහ නලියන නැත්නම් තරහ වෙන්නත් එපා බලන්න වැටෙන්නේ කොහෙද කියලා අපි වැටෙනකොට පස්සේ මේ සිවුරු මේ චැලෙන්ජර් සිවුරු නම් නැත්තම් අපි සෝම් පිටියට ගිහිල්ලා සිවුරක් ගේන්න තියෙනවා. අපිට කොච්චර දෙලියක්ද කියලා හිතන්න. ඒක අන්තිම දින වාරයක් පස්සේ අපි කොච්චර සතුටු වෙනවද? මහලත් මේ 18කට කිසි කට 30කට දාලා බැලුවට කෝකේටවත් මේක මලකඩයක් තමයි. ඒ වගේ අර පොළොට බැසරන අරිමනසන. මේ ඔසවා තබල ඒගොල්ලෝ කියන අපි ඔසවලා තබන මැදට අපිට සලකන්නේ නැහැ කියලා. දහවල්ලා බීම ඕන කෙනෙක් දහවල්ලා බීම අපි වැටෙන්නේ මේට වැඩිය හොඳ ප්‍රතිපදාවක්. මොන ආසයෙන් බලන්නේ ඉන්නේ බයපු ගමන් නන්නා දුන්න පිටසක් අතට ගිහිල්ලා කිසිම කිසිම සංගතල කිල්ලක් නැතුව වැඩ කරනකොට අන්න ගඩක් කරන හැටි තේරෙනවා පිටසත් එක්ක ඉඳ ගියාම ලපායට කියලා එම පල්ලොත් එක්ක ඉන්නවා ඇයි ඒගොල්ලෝ කොහොම බලාපොරොත්තු වෙන මොකද්ද රටාවක් අනුමන මොකක්වත් නැහැ දෙක ඇත්තට මේ දෙකටම පුරුදු වෙනවා දෙකටම පුරුදු වෙන ඕන රජෙක් එක්ක යන්න බදන ගන්න ඕන රෙඩ් කාපට් එක ඕන ගිහි එකක ගැමියෙක් එක්ක ඉන්න පුරුදු වෙනවා රටේ ඉච්ඡොක් වෙච්චාම මේ යෝගාවචරයත් එන්නේ. නැත්තම් මේ යෝගාවචරයම ලකින්නේ. ඒක කොහොම කෙරුවක්වත් හැම වෙලාවෙම ප්‍රතික්‍රියාවක් තියෙනවා. මොනවා හරි අපේක්ෂාවක් තියෙනවා. ගහිත හිතමයි තියෙන්නේ. ඒ ගහිත හිත කියලා දෙනකොට අනිත් හිතනවා. තරහ වෙනවා කියලා කියන්නේ ආයෙන ස්නායු පද්ධතියක මත තිබ්බා වගේ තමයි. කට දුන්නට දුරට ඔබ ඔක්කොම කෙරුවේ මේකට නේද කියලා හරියටම ඒ අර ස්නායු මල්ල පොඩ්ඩක් අද කරන්නේ. කනම අල්ලලා මිරිකන්න ඕනේ ඕකට නේද කෙරුවේ කියලා. මේ පේනකොට අනේ ඇඳුම් ගලවිලා ගියා. හැම කෙනෙක්ම වගේ අපේක්ෂා තියෙන. ඒක නරකක් නෑ. ඒ අපේක්ෂාවෙන් අල්ලලා ගියේ සියුම් දෙයට යොමු කරනවා. ඒ යොමු කරන යොමු කරන යනකොට Taman අර වගේ හොඳට සිව්පසෙයි ඒ කියන්නේ මොඩස්ට් මූලික අවශ්‍යතාවන් වල පමණ බේසික් නීඩ්ස් වලට විතරක් හොඳට පුරුදු කරලා තියෙනවා. ඔය මොනවා නැතුණත් කරන්න. මේ අතිරේක ලාභ කියලා. ඒකට තමයි අපිට ගැම්ම එන්නේ. ඊට පස්සේ කියන්නේ ඕගොල්ලෝ දෙනවත් හොඳයි හරිත් හොඳයි බෑ අපේ යුතුයකමක් තියෙනවා කටුමා කරලා ඕගොල්ලෝ ඊට වැඩිය සුදුසු සියුම් තැනකට යොමු වෙන්න. ඒ යොමු වෙනකොට මණිකක් කොහොමද හිතන්නේ මේ ජීමන්ති වීල් එකට තියලා කපනකොට කැපෙන කැපිල්ල මැනිකක මුණත කපනකොට ගිනි විශ් වෙනවා ඒ වගේ තමයි කාකර චරිතය හැදෙන වෙලාව කියන්නේ අර මැනික තියලා අල්ලන වෙලාව වගේ කර කර ගාගෙන කනට අම්මීලි සද්දයක් දාගෙන කපාගෙන බයිනේ ඒ වෙලාව අතාරින්න හොඳ නැහැ අල්ලන්න ඕනේ හොම්බකට රිවර්ට් වෙනකම්ම අල්ලගෙන ඉන්න ඕනේ. අඩියට වෙනකම් කැමුණට පස්සේ මොනද හොඳද කියලා බලන්න පුළුවන් ඒක. ත්‍රිදෙන අරදිනවා කියනවා තමයි. චරිතය හැදෙන හැම වෙලාවකම රිදෙනවා. ඒ නිසා විපස්සනාදී කියන යම් තැනක භාවනාදී රිදිල්ලක් ආවන සතුටු වෙන්නේ කියලා විපස්සනා ඥානයක් ගන්න. ඒකට චරිතය හැදෙනවා. සතුටක් එනවනේ සබ පහසු වෙන. ඒ කියන්නේ සම්පූර්ණ රාගයට දෝෂයට මොහයට අහුවෙලා මේ මේ ප්‍රපංචය. ඒ කැපෙන්නේ නැහැ. හොඳට කපාන බහිනවා. ගලේ තියලා අකුරු කොටනවා වගේ නැත්නම් මණිකක් තියලා අල්ලනකොට වගේ ඒ කපන කැපිල්ල තමයි සිද්ධ වෙන්නේ. ඒක කවදාවත් තුනක් කබලාවෙත් ඒකට කිප්පා විඥාමේ සුඛ ප්‍රතිපදාවෙන් නිකන්ට ඇඳෙන්නේ. යන බෙන්ස් කාර් එකෙන්ම කෙලින්ම හයි ලෙවල් රෝඩ් එකම කාපට් රෝඩ් එකේම යයි අපි මෙහෙම මේව කරමු හරි කියලා. ඒ මොකක්වත් නැහැ. හැම එකකටම Tamanට ආවෙනික දුක් ටිකක් තියෙනවා. ඒ ටික වළඳන්න. ඒකම ක්‍රමේ තමයි මධ්‍යම ප්‍රතිපදාව වාහනේ දාගන්න ප්‍රතික්‍රියා නොකරේ. මොනම දෙයකටක ප්‍රතික්‍රියා නොකර ඒකට කියන්නේ කැලෑ ධර්ම කියලා. කැලේ දැන් ඉතින් මේ ගෙම්බේ කල්ලගත්ත පස්සේ මේ මේ මේ ගැටඩිය කල්ලාද ගෙම්බට මොනව කරන්නේ? දුකේ කපඩියක් කරනවා ඉතින් ඉතින් කැලෑ ධර්මනේ. ඉතින් මනාවය මනාවය මනාවයක් කියලා ගෙම්බ කරවන්න ගන්නේ. මොනවා කියන්නේ මේ එක පූසේ කල්ලාගත්ත පස්සේ අයිතිවාසිකම් පිළිවෙත නඩු කියන්න පුළුවන්. මට කිව්වේ නෑ කියලා කියන්නේ. මොකක්වත් ඥාන එක තමයි කැලලා. යෝගාවචර කන් කියන්නේ කර්මයට සම්පූර්ණ ඉඳී තියලා වෙන දේ ඔක්කොටම තේරුමක් තියෙනවා. මට තියෙන්නේ නොතේරුම්කම කියලා අරගෙන යන්න පුළුවන් නම් සක්කන් කියන්නේ ඕක දැනගත්ත පමණ ඉඳලා නෙවෙයි. ආවනේ මේ විදිහට පහළට ඉන්න අකමැති පහළින් ඉන්න යන්නේ ප්‍රශ්නේ නැහැ. වක්ලා වෙලාට වෙන්නේ ඉතින් පහළට ඉන්නේ නෙමෙයි. ඉතින් පහළට ඉන්නකම බොහොම ආශ්චර්ය ගතියක් කියන්නේ පරාජිතයි. පරාජිතයක් කියන ගතියක් කියනවා. මේක තොරතුරු දෙයක් රතුරාට ඉහළ ඉඳලා පහළට පහළ ඉඳලා ඉහළට ගියොත් ඕකේ ප්‍රශ්න අඩු වෙනවා. මොකද ඉහළ ඉඳලා පහළට එන්න කොහොම පහවතක්ද? මේකයි ඒක තමයි එතන සමාජයේ තියෙන තාරාතිරම්. තාරාතිරම් අනුදැන් සර්වචනාංශේ ජාතිය, දේශය, කුලය, මව ඔක්කොම තේරුම් ඉහළම. ඉතින්ලා ගිහි ගිය අතහැරලා ගිල්ලලා හිඟාගෙන කන මට්ටමට වැටෙනවා. ඒ නිසා උන්වහන්සේට පරාසෙම තේරෙනවා. ශෝපාකට නැහැ. ශෝපාක ඉපදුනේම බාප්පගේ සැලකිල්ල යටතේ මේ අමාරු බිනි සෝර කුට්ටේක දාලා බැඳලා ඉඳලා දැකරපස්සේ බුදුරජාණන්සේ දැකගම භග්ගල ප්‍රොමෝෂන් එකක් හම්බුනේ. ඒ වුණාට බුදුරජාණන්සේ කේසිකදී සක්විත රජ වෙන්න හිටපු කෙනෙක් අන්තිමටම බැස්සා මේ ඇත්ත සැකිල්ල විතරක් කරගම් බැස්සා. ඒකට උන්වහන්සේට ආයේ කාටවත් කියන්න බෑ මම ඕක දැකලා නැහැ මේක දැකලා නැහැ කියලා මුළු පරාසෙම දැකලා කතා කරා. උන්වහන්සේ ඊසිර පහටක් ගියා පහළ සිට ඉහළටත් ගියා. පරාසය දැක්ක නිසා අපිට ඕන ප්‍රශ්නයක් ආවම සර්වඥාන්සේ මෙන්න මේ වගේ ප්‍රශ්නකදී මෙහෙම කියලා තියෙනවා කියලා නිදාස්ත කරන දෙයක්. ඒ වුණත් අර වැටිච්ච එහෙම නැත්නම් ඒකට ලක් වෙච්ච එක නා කියන්නේ එව්ව තමන්ගේ වාදයට අරගෙන තමයි කතා කරන්නේ. අපිට ගහන්න තමයි මේ කතා කරන්නේ කියලා තමයි බන කියලා බන කිව්වත් ඇත්ත වුණත් හිතෙන්නෙම කෙනෙහික්ක් වගේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ චරිතය හැදෙන. තරහනතු බැලුවොත් ඒ වෙලාවේ තමයි හැදෙන්නේ. ඒ ජල තමයි කැපිලා යන්නේ අර මණික තියලා අල්ලන වෙලාව වගේ කඩෑනියට රෝදේ කරකර ගාලා කැපෙන තැන තියෙන්නේ. කපාගෙන බයින්නේ අන්න එතන තමයි වෙන්නේ. ඒක තමයි ක කියන පදේ පාවිච්චි කරන දුක්ඛ කියලා කියන්නේ අක්ෂය අක්ෂය එක හඩැනේ බොස්ඩිය යහඩමට වැටෙන වැටෙන ගානේ කඩ මේ මේ ඇක්සල් එකට බර දෙනවනේ. කඩැනේ නිසා මනින්න බෑ යාට. ඒ අක්ෂය වටේ කරකවන්න තියෙන දුකට තමයි ක ක සද්දය ඇවිල්ලා තියෙන අක්ඛ කියන්නේ. දුක කියලා කියන්නේ මේ රෝදය ඒ බර සම්පූර්ණ කරත්තේ බර තනි ඇක්සල් එකේ බර දුක්ඛසේ දරා සිටිනවා. ඒකෙන් තමයි එහෙම දරන්න බැරි නම් මේ යාන්ත්‍ර වේගයක් ගන්න බෑ. හොදයක් පැල පෙරලෙන්නේ නැහැ. පෙරලෙනකොට පෙරලනකොට හිතන්නේ ඒක කන කෑම. ඔය බෝල් රේසර් දාන්නේ ඔය බෑරින් දාන්නේ ඔතෙන් තමයි. ලෝකේ එකම බෝල් බෑරින් එකක්වත් තාම පර්ෆෙක්ට් නැහැ. ඒ බර වැටුණට පස්සේ එතන පුදුමාකාර වෙහෙසකින් දුවන්නේ. ඒ වගේ තමයි කොතනක හරි දුක අපිට වදිනකොට ඒක සිවිය කපාන, හැම කපාන, මස් කපාන, නාර කපාන, ඇට කපාන, ඇට මිදුළු දක්වාම බහින. ආත්මෙටම බහින. මේ බහිනකොට තමයි අපි දන්නේ මහා කාල කණිකම කියලා. කාල කණිකමනේ මේ තමයි දුක්ඛ සත්‍ය පිළිවතාව. තා වදින්න ඕනේ. ඇට ඇට මිදුළු කාගෙන වදින්න ඕනේ. කන්නෙම ඔන්න වගේ පරාජිත වෙලායි. භාවනාවේදී මට භාවනා වැරදුනා. මට සතිය නැති වුණා, සමාධිය නැති වුණා කියන වෙලාව ගන්න කොච්චර වෙහෙසක්ද තියෙන්නේ. ඒ තේම දරන්න පුළුවන් ඕක ජයග්‍රහයි හිතින් හලෝ තෙරුවන් සරණයි ඒ කියන්නේ දුප්පත් වෙලාද මෙල්බන් කට්ටිය? අපි හැමදාම දුප්පත් තමයි සායනා. අපි නම් හරි පොසතින් ඉන්නේ, හරි සන්තෝෂයෙන් ඉන්නේ. දැන් වික්ටි කාඩ් නැහැ සායනා. 12 10 කාඩ් තියෙනවා. ඉතින් දෙකක් ගනින්කෝ. මේ දෙවෙනි එක තමයි දැන්නේ. ආ හොඳ හොඳ බබා. දැන් සීල තරහා ගිලා ඉවත තරහා සනීපෙලා අදින්නේ. කියන්න බැරි සමහරවිට තරහ එනවා යනවා. හොඳයි ඒ කියන්නේ සීලේ තියෙනවා තාම ඒ කියන්නේ කැඩිලා නැහැ ඒක.